මේ සියලු දෙනාටම තිරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ඒ වෙනත්නම් වැඩමුවේ අවසාන ප්‍රශ්න විචාරාත්මක වැඩමුළුව පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාවකට කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භය ලබා දෙන්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද උදේ වාදිවි භාවනාව ආරම්භ කළෙමි. හුස්ම ඉහළ පහළ වැටෙන දෙස බලා සිටියෙමි. විනාඩි 10කට පමණ පසු හුස්ම පටන් ගන්නා ස්ථානයේ සහ නවතින ස්ථානයේ සෙවීමට සිත යෙදුවෙමි. එහෙත් හුස්ම ආරම්භ වන ස්ථානයේ සහ කෙළවර වන ස්ථානයේ නිශ්චිත වශයෙන් වටහා ගන්නට නොහැකි විය. ඉන්පසු විවිධ සිතුවිලි වල සිත සැරිසරා ආපසු හුස්ම ඉහළ පහළ යන දෙසට සිත යොමු විය. පසුගිය දිනවල සිදු කළ පැයක භාවනාවේදී වේලාවට කලින් ඇස්සර බලා නැවතත් භාවනාව සිදු කළද අද දිනේ එවන්නක් සිදු වූයේ නැත. ඊට හේතුව පැයකට අඩු කාලයක් භාවනාවේ යෙදීමයි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් ඇතනම් කරුණාවෙන් හදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි. ඔබ මේක ආස්වාද ප්‍රසවාසයේ මුල සහ අග බලන්න කලබල වුණොත් ආස්වාද ප්‍රසවාසයක් නැති වෙනවා එචා ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසවාසයේ සාමාන්‍යයෙන් බලලා ඒක හොඳට අස්පන අපිට එහෙම නැත්නම් මූණට මූණ දාලා කියන මට්ටමට දාලා යාළුවාට පස්සේ තමයි ඒකේ මුල බලන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා ඒකෙදී කලබල වෙන්න පටන් අරගත්තොත් කොරස්පතියවත් අත දාගන්න බැරි වෙනවා. ඒ සම්පූර්ණ ආනපානිය ආලු කරනවා. හොඳට ඒක පේයි දැන් ඉස්සරහට විනාඩි 10 15ක් යනකම් මට බාධාක් නැතුව ඉතින් විශ්වාසය ඇති වුණාට පස්සේ තමයි අපි ඒ අතිරේක තියෙන තීව්‍ර භාවය මුලදී ආට යනවා. ඒ වෙනතු මුලදී මේක අල්ලන්න පටන් අරගත්තොත් ඒ කියනවා මේ කෙල්ලෙක් ඇහැදෙන්න ඉස්සරලා ලියුම් ලියන්න යන්න එපා කියනවා. මන්දරේ ගෑනු ළමයි කොහොම කියනවද දන්නේ නැහැ මට උගන්වන්න එක්කන එමය කිව්වා. ටිකක් එහෙම මේ බලුවට පස්සේ තමයි ඔෆේයක පටන් ගන්න ඕනේ මම දකින්නකොටම පටන් අරගත්තා වැඩි හරියන්නේ නැහැ. ඒක හොඳ නෑ ඒක කියන්නේ. නවත් එහෙම කිව්වම වැටහෙන ගතියක් තියෙනවා. ඉතින් අර වෙලා තියෙන්නේ මම කියන්නේ අර පිරිමි පැත්තෙන් වෙන එක ඉතින් ඒකත් අසාධාරණයි. නවත් උගල දෙක දකින්නත් ඉස්සෙල්ලා බදා ගන්නවා. ඒක උටෝ දීගේ හරියන්නේ නැහැ ලව්වක හරියන්නේ නැහැ. ඒකේ පාවොක්සයිඩෝ කියනවලු බැරිම තැන කියලා දීලා කියලා දීලා බැරිම තැන මේ කෙල්ලෙක් කියලා කරන හැටි දන්නේ නැද්ද කියලා. මොන විදියෙන් කිව්වත් මේකල ටෙක්නිකලි අල්ලන්න ඕන. ටෙක්නිකලි බෑනේ කියලා යන්න. ඒකේ තියෙන ආර්ට් එකක් තියෙනවා. මට ඒක තේරෙන්නේ නැහැ. නැත්තම් මේ උදාහරණකින් නම් වෙන්නේ ආද? අපි හිතාගමු. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව පටන් ගත් දවසේ කලේ දකුණු වම ආදි වශයෙන් පියවර ගැනීම. දැන් විලුම්බේ සිට ඇඟිලි තෙක් පටන්ගෙන ස්පර්ශ වී යන ආකාරය හොඳින් වැටහෙනවා. තෙරපිලා මස් පිඩුත් එක්ක අද ගතිය සීතල ගතිය හොඳින් වෙනලා දැනෙනවා. පරයන්කය ආනාපාන සතියයි පුරුදු කරන්නේ. ඉහළ පහළ යන හුස්ම හෙමින් tempat වී විවේකී නිසංසල තත්වයකට හිතපත් වෙනවා. ඔබ වහන්සේ කියා දුන් පරිදි ඉන්පසු ඉස්සරහින් සතියේ ඉස්සරහින් තබාගෙන දැන් ෆිල්ම් එකක් බලන ආකාරයෙන් බලා ඉන්නා විට එක එක දේවල් මතුවී චංචල කූවි ඇඟ පුරා දුවනවා වගේ ඒවා දැනෙනවා. මගේ ඡායාව ඉස්සරහින් දකින්නවා. ආකාශයේ වලාකුළු වල ඉන්න ආකාරය දකින්නවා. කලින් මම ඒවා පස්සේම දිව්වා. තවත් බලන්නට ප්‍රාර්ථනා කරා. නමුත් දැන් සිත නිශ්චලයි. ඒ වුණත් දැනෙන සැනසීම වචනයෙන් කියා විස්තර කළ නොහැකි. සමහර අවස්ථාවල හදවතේ ප්‍රීතියක් ඇති වෙනවා. අමුතුම සතුටක් සැකයේ දුරු වී 100% අවධානය ඇතුව යන මේ ගමන දොරවල් ඇරි ඇරි අමුතුම සසර කෙටි වෙන පැත්තකට යනවා කියලයි මට හිතෙන්නේ. මේ ලියන්නේ නම් ඊගෝ එක වැඩි වෙන ලෙස නෙමෙයි. නිහතමානීව මා සන්තෝෂ වෙනවා. නිහතමානීව මා සන්තෝෂ වෙනවා. මා කළ භාවනාව ගැන මෙහි යම් කිසි වැරද්දක් ඇතොත් නිවැරදි කොට භාවනාව තවත් දියුණු කර ගන්නට උපදෙසක් දෙමින් කාරුණිකව ඉල්ලා සිටිමි. වහන්සේට මුතුන් නිරෝගී භාවයත් තෙරුවන් සරණ පතමි. ඔබේ අවිතාමත් ප්‍රීතිජනක කිසිම ඇලහිප්පීමක් නැති කිසිම ඝර්ෂණයක් නැති ස්මූත්ලි යන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ආයෙ කළු ගල ගැප්පුණා වගේ, පිටිය ගැප්පුණා වගේ මොකක්වත්ම කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් අන්නේ ඒ වගේ පහසුවක් හම්බෙච්චාම උනන්දුවට ඉදු. එහෙම නැත්නම් කියාපාන්නත් පශ්චාත්තාපයක් ආවොහම හිතතර කරගන්නත් කියන එක මගේ ඇරෙන්නේ මේ දෙකටම සමහිත දාගෙන යන්න පුළුවන්. භාවනා හරියන වෙලාවට වර්ධින වෙලාවට දෙකේදීම ඒකට කියන්නේ සතතාභ්‍යාසය කියලා. සතතාභ්‍යාසය කියලා කියන්නේ නිති කාලත සාහන වැඩ කරනවා. භාවනා හරියට වැඩදුවා. ඒකට උදව් වෙනවා සාතච්ඡ කිරියා සම්පාදිතී කියලා මේකට කියන්නේ. ඒකට වෙනවා සද්ධාය කිරියාය සම්පාදිතී. ශ්‍රද්ධාව කඩා ගන්න එපා භාවනා හරියට වැඩදුණයි කියලා. ශ්‍රද්ධාව උනන්දු කරගන්න යන්න එපා උනාට වැඩි ශ්‍රද්ධා භාවනා හරියට. අන්තිකේ තියෙන සක්කච්ඡකාරී. සක්කච්ඡකාරී කියලා කියන්නේ හරි ගියත් අදවත් භාවනාවට ආදර ගෞරවයෙන් නැමීගෙන භාවනා ගෙනියනවා. රාජකාරියක් වගේ, දේව කාර්යයක් වගේ. එතකොට තමයි මේ වගේ පහසු වෙන වෙලාවක් තියෙනවා, අපහසු වෙන වෙලාවක් තියෙනවා. ඒ දෙකේදීම සමහිත පවත්තගෙන අතරමැද පාවා නොදී කර නෑද ඉදිරියට යනකොට. මේ වගේ දෙයක් වෙච්චාම ඉතින් දවස් ගානකට යනකම් උනන්දුව තියෙනවා. නමුත් අපේක්ෂා කළා ගියොත් එහෙම නැත්නම් මේකම දිගට හිටිය කියලා කියාට වරදින් ඉඳ තියෙනවා. අන්න ඒකටත් ලෑස්තිලා යන්න කියන එක තමයි උපදේශක වශයෙන් දෙන්න තියෙන්නේ. එරුවන් සර්ණයි. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. මා සක්මන් භාවනාවේ යෙදෙන විට යටිපතුල් වලට ඉතා සියු වූ ස්පර්ශ සහ ගොරෝසු ස්පර්ශ ඉතා හොඳින් වැටහෙනවා. සමහර අවස්ථාවලදී විලුඹේ සිට ඇඟිලි තුඩු දෙසට සිට තබා මුලැමැද අග ලෙස බලන විට සියුම් කිති කැවීමක් වැනි දැනීමක් එනවා. ඇය භාගයක් පමණ සක්මන් කරන විට ඔළුවේ කරකවිල්ලක් වගේ දැනෙනවා. පෙර දිනවලට වඩා වැඩි වේලාවක් සක්මන් කිරීමට සිත කැමැත්තක් දක්වනවා. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනාව සහ පිම්බීම හැකිලිම යන දෙකටම සතිය පිහිට වෙමි. සමහර අවස්ථාවලදී මේ දෙකටම නැතුව ඔහේ බලාගෙන ඉන්නවා වැනි හැඟීමකුත් එනවා. ඒ වෙලාවට සිතුවිලි නැති හුස්ම රැල්ලක් නැති පිම්බීම හැකිලීමක් නැති එහෙත් නිදිමතක් නැති අවස්ථාවක සිටිනවා. මේ සමහර විට පැය භාගයක් පමණ වේලාවක් සිටිනවා. සිතුවිලි එනවා යනවා ශබ්ද ඇහෙනවා නමුත් ඒ පසුපස හිත දුව යන්නේ නැත. මා යන මග නිවැරදිද? පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ භාවනාව දියුණු කර ගැනීමට කරුණාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය යෝගේ සමාල්ලාට සමස්තම පේනවා ලুকু විචිතෝ මධ්‍යා බලයින. සව සමාල්ලාට ඒක තියෙන එක අංශුවක්. එක දෙයක් විතර කොඩට කැපිලා විස්තර වෙලා පේනවා. ඉතින් මේ දෙකම භාවනා දියුණුවේදී අවශ්‍ය කරන අංග දෙකක්. ඉතින් ඒකට වැඩි මේක හොඳයි මේකට වැඩි ඒක හොඳයි කියලා මනින්න නැතුව ඉදිරිපත් වෙච්ච එකේ හැටියට හිත වට ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව ඉදිරියට අනේක තමයි යෝගාවචරණ කරන්න තියෙන්නේ. ඒ විශාල වශයෙන් වෙලා දේවල් එක එක පේන්නේ නැතුව සමස්ත වශයෙන් මේ වෙලාවේ හොඳ විපස්සනාමට ඉතියි. එක දෙයක් විතර දැකලා ඒකේ ලක්ෂණ රසපච්චපට්ඨාන පදත්තානේ නැත්තම් ස්වභාවික ලක්ෂණ බල බල ඉන්නකොට ගැඹුරකට බහින්න පුළුවන්. මේක කියනවා විත් එක ඇන් ඩෙප්ත් එක කියලා කියනවා. එකක් ඇල්ලුවොත් ඩෙප්ත් එක වෙනවා. සමස්ත බැලුවොත් විත් එක වෙනවා. මේ දෙකම අවශ්‍යයි සෞඛ්‍ය සම්බන්ධ අර්ථකථනයට. සම්මා සම්බුද්ධ සරණයි ස්වාමීන් වහන්ස ඉදිරිපත් කරන ලද ප්‍රශ්න වලට සර් <laughs> ප්‍රශ්න ඉදිරිපත් කමටහන් හුස්ම දෙස සතිය පැවැත්වීම වඩන ආකාරය හුස්ම දෙස සිත යොමු කිරීමයි කරන්නේ වේදනා ආවත් සිතුවිලි ආවත් ආපව දැනගෙන හුස්මට හිත යෙදීමයි හුස්ම වල දිග කොට ආදී නොබලා හුස්ම සම්පූර්ණ එකක් ලෙස දැනෙන විදිය විතරක් බලනවා. ඊට හේතුව හුස්ම වල දිග කොට බැලීමට ස්වභාවිකව නොපෙළඹෙන නිසායි. දැනෙන ආකාරය දින කිහිපයකදී එක දිගට හුස්ම බලා දැන් අඩු වාර ගණනකින් හුස්ම නැති වී නිදහස් තැනකට යයි. එම ස්ථානයේ සුවේ විදිය හැකිය. දැන් හුස්ම අවශ්‍ය නම් බැලියත් බලන්නටත් පුළුවන්. වේදනා අවශ්‍ය නම් දැනෙනවාද බැලිය හැකිය. නමුත් මෙසේ එක දිගට ඉන්න විට විවිධ අරමුණු හා සැලසුම් පැමිණේ. ඔබ වහන්සේ දේශනා කළා චරිත ස්වභාවය මත මෙම ස්ථානයේදී අල්ලා ගන්නා දේද ඊට පසුව ලැබිය යුතු කමටහනද ඊට අදාළව වෙනස් වන බවයි. ඊට පෙර මට සැලසුම් පැමිණි විට මම එම හිඳ ගැනීම අවසන් වූ පසු සැලසුම් පොතට ලී වෙමි. නමුත් මෙවර මට සැලසුම් පැමිණියත් මේ කර්මානුරූපව වන බව ඇසුණු පසු එම සැලසුම් අගේ සැලසුමේ අගේ බිඳුවක් විය. කොටින් ඒවා මතක තබා ගැනීමටද අප්‍රසන්න විය. මගේ ප්‍රශ්නය මේ කියන අවස්ථාවේදී මා මෙලෙස එම අරමුණු පැමිණීමට ඉඩදී බලා සිටීම නිවැරදිද? ඔබ වහන්සේට දීර්ඝාස සහ නිරෝගී සම්පත ලැබේවා. ඔය දෙක විතරයි අපිට කරන්න පුළුවන්. අපිට පුළුවන් ඕනනම් අර අරමුණ නැත්නම් මේ සැලසුම් මේ සැලසුම් රැඳු හොඳයි, දිගයි, කොටයි කියලා බලන්න. නමුත් අන්තිමට ඔක්කොම බිඳුවට බැලලා නැතරයි. ඒ නිසා කියලා තියෙනවා ජීවිතය කියලා කියන්නේ බොහෝ දිග සමීකරණයක්. ඒකෙදි විශ්ලේෂණා කියන එක ඉවරයක් කරන්න බෑ නමුත් මරණ මොහොතේදී ඔක්කොම බින්දුව වැඩි වෙනවා ඕන ගාන බින්දුව වැඩි කරපාන බින්දුව ඔය කරන ඔක්කොම බින්දුව වැඩි වෙනවා අන්තිමට ඒක තමයි දැන් අනාථ බින්දුවේ තුමාට වෙන්න හදන්නේ ඊට ඉස්සෙල් තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඕව ගැන දිගින් දිගට කල්පනා කරන්න එපා ඔය ඉවර වෙච්ච දේ ඉවර වෙන්න අරපන් එතනින් කියලා එතකොට එන එක වළක්වන එක ගැන කතාවක් නැහැ ආපු දේවල් තෝරන්න එපා. ආව දේවල් ඇති අගය කාටවත් දෙන්න යන්න එපා. ඒවා මේ වල්සාරාව වගේ. කොහෙන් එනවද දන්නේ නැහැ, වහාට යනවද දන්නේ නැහැ. ඒ නිසා අපි අපේ වල්තාරාව ගැන සැලසුම් හදන්න යන්න. අර ක්ලාස් නැහැ මේ ක්ලාස් නැහැ කියන්නත් යන්න එපා. අන්න එතකොට හිතට ආතතියෙන්නේ. මේ නිකා කොහෙන්ද කැලෙන් එන මේ සැලසුම් වලට අපි අගයක් ආඩම්බරයක් දීපු ගමන් අපි ආතතියක් ඇති වෙනවා. ඒක නිසා ඒක තමන්ගෙම මනසින් හටගත්ත දරුවෙක් තමයි. නමුත් ඊගා චිත්තක්ෂණේ පිසිදු තියාගන්න ඕන නම් මේක අමතක කරන්න. අමතක කියලා නැත්නම් ඊගා චිත්තක්ෂණයත් මේකෙන් ඉහළට තිබ්බා වෙනවා, විස බීජ කියා වෙනවා. ඒක තමයි දික්කටම මේ අපි දත්ත සූත්‍රයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙන්නේ. චක්කුම් පාදිස්සාමීන චක්කු විඥාන නිසිතං විඥානං භවිෂති इति එවමිතේ ගාවති සික්කිතව. නා විචිදීව. අය මොකක්වත් තියාගන්න එපයි කියලා. ඒක නිසා පොත් බීම් කෙරුවොත් ප්‍රශ්නයක් නැහැ. අවසාන ඵලයේ තියෙන උරු වටිනාකමක් නැහැ කියලා තේරුම් ගන්න. පොත් බීම් නැතුව ඊගාචිත්තක්ෂයට ලෑස්තිනොත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දෙකම බලමු ක්‍රම දෙකක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ ලෙසගෙන ටික වේලාවකින් එය තුනී වී යයි. ඉරියව්වේ කිසිදු වේදනාවක් නොදැනේ. සිතුවිලි එකක් දෙකක් ඉඳහිට මතුවේ. දැනෙන එකම දෙය නොමැරි ඇති බවට ඇති දැනීමත් සංසුන් පහන් සිලක් වැනි ඊතා සියුම් දැනීමක පමණි. මේ දැනීම තුනී පිම්බීම හැකිලිම නොවේ. එය දිගටම පවතින බව දැනේ. එහි සොලිඩ් ගතියක් නැත. ඒ දෙස බලා සිටිමි. සමහර වෙලාවට පිම්බීම හැකිලිම ප්‍රකට වී සිත නැවත විශ්‍රාමයට යයි. කාලය පිළිබඳ දැනීමක් නැත. පිම්බීම හැකිලිම ඉතා රළු ලෙස දැනුණොත් පමණක් කකුලේ වේදනාවක් දැනේ. නැවත සිත විශ්‍රාම වූ විදේශ වේදනාව නොදැනේ. මේ වේලාවට ඕනෑ නම් යම් දෙයක් සිතන්නටද පුළුවන්. නමුත් මුකුත් නොකර සිටීමට උත්සාහ කරමි. එක්වරක් සිටුනේ මේ අත්දැකීමේ චතුරාර්ය සත්‍ය නේද කියායි. මූලික ලෙස පටන් ගත් දිනවලදී අධික වේදනා සිතුවිලි සමග පොරබැදීමට පොරබැදීම දුක්ඛ සත්‍යයක් බවත් ඊට හේතු වූයේ වේදනා සිතුවිලි තොරවීම මට දැක්වූ ආශාව නිසා එය ආශාව බවත් දැන් මේ විඳින විස්රාමය නිරෝධ සත්‍යයට රිලේට් කළ හැකි බවත් ඒට ඊට හේතු යේ දින හයක් තිස්සේ වඩාගත් මාර්ගයේ බවත් සිටුවේ. මේ සුළු අත්දැකීම චතුරාර්ය සත්‍යයට සමාන කළ නොහැකි වුවත් తాවකාලිකව හෝ ලබාගත් කෙලෙස් අඩු තත්ත්වයක් නිසා එසේ ගලපා ගතිමි. මේ ඇති වූ විශ්‍රාමය පවතින කාලය ක්‍රමයෙන් වැඩි වන බව පෙනේ. ඒ සතියේ දිනුවක් ලෙස සිටමි. තවද එය මා ඇති කරගත්තක් නොව බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගුණයෙන් ගුණයක් ලෙස දැක මානෙ මානෙ මිදෙමි. වැරදි ඇතොත් නිදොස් කරදී ඉදිරියටත් සතිය වැඩිවීමට උපදෙස් ලබා දෙන බින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. කාරණා දෙකක් මතු කරන්න පුළුවන් එකක් තමයි ආශ්‍රස් ප්‍රසස් පිළිබඳ කිලිම දැනනට අමතරව මැරෙල නැති බවට මොකක්ද සංඥාවක් දිගටම යනවා. අර ඒ දිගට යන සංඥාවේ මුලමදාග නැහැ. ඒක සංතතියක්. ඒ අතරමැද උස්මක් කියොත් ඒකට මුලමදාග තියෙනවා. පිම්බීම හැකීම කිව්වොත් මුලමදාග තියෙනවා. ඉතිවිල්ලක් කිව්වොත් මුලමදාග තියෙනවා. වේදනාවක් කිව්වොත් මුලමදාග තියෙනවා. ඉතින් මේ මුලකඩාර කියන දේවල් අර භවයේ කියන tire තමයි මතුවලා නැතිලා යන tire දිගටම කියන්නේ. ඒ tire වෙමි කියන එක තමයි just be. ඒ කොයිලාකට ඒක අඳුරගෙන එහි හිත තියාගෙන හිටියොත් ඒකේ විවිධාකාර රංගන රඟපාලා නැතිලා යනවා ඒ රංග හැම රංගනයකම මුලමදාග තියෙනවා. ඒ මුලට අර දිගට පේන tire කවදාකවත් ඉවරක් නැහැ. අටකැම්මකුත් නැහැ. ඒකේ මොළ පේන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒක හරියට මොහොතයිනට ගිහිල්ලා විදි විදි යන රැළ බැලුවොත් ගණන් කරන්න පුළුවන්. ඔය සිටිජේ දිහා බැලුවොත් බෙදෙන්නේ නැහැ ගණන් කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ ඕනම දර්ශනයක කොටස් දෙකක් තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අර රංගනීය දර්ශනයේ හිත යන නිසා තිරේ පේන්නේ අපට සිටිජේ පේන්නේ. ඉතින් අපිට පුළුවන් මේ රංගන දර්ශන ඇතවීම නැතිවීම පැවතීම තියෙන දේ හරහා tire දිහා බලන්න ඒ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. උදෙත් එකයි දවල්ුත් එකයි රාත් එකයි වයසට යන්නේ නැහැ ඒක ඥාන පිරිමිත් නැහැ ඒක මොකක්වත් නැහැ. හැබැයි හරියම කම්මැලි. හරියම නීරසයි. හරියම එකකාර. ඉතින් ඒ නිසා අපි විවිධාකාර විදිහට ඒක අමතක කරලා ඒකේ පෙන්නන මේ කාටුන් චිත් බල බල ඉන්න එක තමයි ජීවිතය කියන්නේ. ඒ වගේම චතුරාර්ය සත්‍ය ගත්තොත් මේ මාර්ගයේ නිසා ඔබිදාසයල වඩපු මාර්ගයේ නිසා නිරෝධය ලැබුණා නෙවෙයි නිරෝධය වැටුණාට පස්සේ තමයි මාර්ගය පේන්න පටන් ගන්නේ නිරෝධයේ දකින්න දකින්න හිත යොදනකම් නිරෝධයේ දකින්න හිත සූදානම් වෙනකම් යාට මාර්ගයක් නැහැ නිරෝධයේ දකින්න පැත්තේ ජීවිතේ සකස් කරගත්තට පස්සේ පේනවා ධාතුකුත් එකක් මාර්ගය තියෙනවා පත්තිගේ උපඥාතෝ මග්ගෝ නිරෝධය දකින්න ඕනේ නම් ක්‍රම තියෙනවා ක්‍රමය අනුව නිරෝධය දකින්න නෙවෙයි නිරෝධය දැක්කට පස්සේ තමයි අපි ජීවිතය අපි සකස් කරගන්නේ ඒක දිනු වීම සඳහා සම්මා ආජීවය සකස් කරගන්නේ නිසා නිරෝධයට පස්සේ තමයි මාර්ගය තියෙන්නේ ඒක ටිකක් නුහුරු විදිහකට හිටලා තියෙනවා අපි තමයි මාර්ගය අවසානයේ නිරෝධය කියලා කියන්නේ නිරෝධේ කවදා හරි දැක්කට පස්සේ එයා ඒකට දැල්ස මාර්ගය සකස් කරගන්න නිසා මාර්ගයේ මාර්ග සත්‍ය කඩින් ගන්න බෑ. Taman දැකපු Nirodhe දැක්කට පස්සේ Tamanගේ පසුබිමට සාපේක්ෂව මාර්ගය සකස් වෙනවා මිසක් සකස් කරන මාර්ගයක් මේ ලෝකේ නැහැ. හරියට කුරුල්ලෝගේ පාර අහසේ ඇදිලා නතුව. එيشා කොයි වෙලාවක හරි කාටද Nirodhe දකින්න ඕනේ මෙතෙක් කල බැඳීම සමුදයයි. ඒක නිසා මම මැට්ටෙක් වුණා මැට්ටියක් වුණා. ඉස්සරහට මේ ඔක්කොම Nirodhe දකින්න ඕනේ ඊට පස්සේ උන්න පාරපේ. ඒ වෙනස සමුදේ දැක දැක ඉඳලා නිරෝධයට මාරු වෙන එක අයෝනිසමනස් කාර්යල යෝනිසමනස් කාර්ය කියා කියන්නේ. මිත්‍යා දෘෂ්ටි ඉඳලා සම්මා දිට්ඨියට කියයි කියලා කියනවා. මිත්‍යා සංකප්පෙට ඉඳලා සම්මා සංකප්පෙට කියයි කියලා කියනවා. ඒක නිසා නිරෝධය දක්නා තාක්කල් මේ පැත්තට අපි සූදානම් ශරීරය ඇති වෙන තාක්කල් තම භාවනා පටන් ගන්නගෙන නැහැ. තාම ගෙපල කපනවා විතරයි. ගේ හදන්න පටන් අරගෙන නැහැ. ඊට පස්සේ තමයි ගේ හැදිලා ඉන්නේ. ඒක සාමාන්‍ය බුද්ධිය ඊට පස්සේ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කර ආරම්භා පසු කකුලට දැනෙන රළු සිනිඳු බව සීතල රසණය නිරීක්ෂණය කරමු. ඉක්මනින්ම අරිය තබන තබන වාරයක් පාසා මුළු ශරීරයේම දෙදුරුම් කා ඔළුවට අධික ෂොක් එකක් දැනේ. මුලදී මේ මහා කරදරයක් වුවත් එය සතියේ වර්ධනයක් ලෙස අනුග්‍රහ කළෙමි. දැන් ඕනෑනම් සිත ඊට යොමු කළ හැක. නැතිනම් පතුල් නිරීක්ෂණය කළ හැක. සමහර විට රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ දැනේ. අනෙක් අය සක්මන් කරන අනෙක් සක්මන් කරන යෝගීන් ෆෝක්ලිෆ්ට් වගේ පෙනේ. එකම ආනතියකින් ඩෑස් පවත්වාගෙන යන විට සමහර කෝප් ලිස්ට් හඳුනා ගන්න හිත උත්සාහ නොගනී. නමුත් සමහර ඒවා නොබලාම નિરાයාසයෙන් හඳුනාගනි. මාකට සිදුනේ සිටුනේ ඔබ වහන්සේ වදාළ පරිදි සංස්කාර අනුව අපි තෝරාගත් ෆෝක්ලිෆ්ට් වල තොරතුරු පමණක් උනන්දුවෙන් විඥානය ග්‍රහණය කරන බවයි. මට නොදැනීම මා බැලිය යුතු දේ තීරණය වී හමාරයි ලෙස දැනුණා. ඒ ග්‍රහණයට හේතුව මා ඒ සංස්කාර හෝ ගතිවලට පුරුදු වී ඇති නිසා මගේ රුචි අරුචිකම් තීරණය වී ඇති නිසා බව දුටිමි. මේ අවස්ථාවේදීම මේ අවස්ථා දෙකේදීම එකකට වඩා අනෙකට සිට ඇදී ගියත් එය මා හිතාමතා කරන දෙයක් නොවේ. නමුත් සිතේ මා වංචාකාරී බව නිසා ඊට හරියටම වග විය නොහැක. එය පරීක්ෂා කිරීමට තවදුරටත් සතිය තීව්‍ර ලෙස දියුණු කළ යුතුයයි සිතමි. මගේ හිත මටම වංචා කරන්නේ මේ ලෙස නම් ලෝකයත් එක්ක ගනුදෙනු කරන්නේ කෙසේද කියා සිතේ. අනෙක් හැම දෙනාගේම හිතු ඒ වගේම වංචාකාර නිසා ලොකු අවුලක් ඇති වෙන්න එකක් නැහැ කියා පසුව සිතුවා. ගාලල්ලා කරුණාවෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවා. ඔය යම් කිසි කෙනෙක් කියනවා නම් දේවල් දකින්න ඉස්සෙල්ලා තේරලා තියෙනවා කිය 100 100ක් එකට කියනවා පුබ්බේගත හේතුක වාදය කියලා බුදුදහමක ප්‍රතික්ෂේප කරනවා. නෑ තෝරන එක මගේ කොන්ෂස් ඩිසිෂන් එක නැත්නම් හිතලා ගත්ත එකක් කිව්වොත් එතකොට ආත්මවාදයකට මේ දෙකටම යන්න දෙලා නෑ බුදුදහම. හේතුවක් යමක් සිද්ධ වෙන්න හේතු හතරක් වෙනවා. කම්මජ හේතු කියවහම පෙර කර පුරුදු ආහාරජ හේතු තියෙනවා. මේ වෙලාවට කාලා තියෙන ආහාර බලපානවා. ඍතුජ හේතු තියෙනවා. කාලගුණේ බලපාන චිත්තජ හේතු තියෙනවා. චිත්තජ කියලා කියන්නේ මම හිතාමතා කරන දේවල්. නිසා අඩු ගානේ සිතියක් සිද්ධ වෙන්න විචල්්‍ය සාධක හතරක් බලපාන. ඒ අඩුම ගාන. ඒක නිසා අපිට ඉස්කෝලේ ලෝ ගන්නන්නේ එක දෙයකට එක හේතුවක් කියලා රීකිය ක්‍රමයට ඒකෙන් ඔළුව ක්‍රේ වෙනවා. කවදාකවත් මේ ලෝකේ ඒක හේතුකෝ ඒක බල හටගන්නේ ඒක හේතුකෝ බහුබල හටගන්නෙත් නෑ බහු හේතුක නිසා ඒක බල හටගන්නෙත් නෑ බහු හේතු නිසා බහු හේතු හට ගැනීමක් තියෙනවා ඒක අල්ලන්න බෑ මොලේට ඒක බෑ කාල කාල කල්ලාලක ගන්න කල්ලාලක ගන්න පුළුවන් වෙන්නේ රීචිය ක්‍රමයට ඉතින් පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා ඌ ක්‍රේල් කරනවා ඉස්කෝලේ ආරම්භ දවසේ ඉඳලා මේකගේ අර තිබුණෝ අර ග්ලෝබල් තින්කින් නැති වෙලා රීචිය ක්‍රමයට යනවා ඒ ඒ ලිනියර් සිස්ටම් එක අපිව නිකම්ම මැට්ටෝ. බුදුදන්වන්සේ එහෙම කරේ නෑ. බුදුදන්වන්සේක ඕපන්ලි තිබුණා. ඒක හේතුකෝයි ඒක ඵල ලැබෙන්නේ නෑ. ඉතින් ඒක නිසා සියල්ල පොබ්බේකට හේතුක වාදේ නිසා කර්ම කියලා ගන්න බෑ. සියල්ලම විල් පවර් එක නැත්තම් මගේ ස්වච්ඡන්දය කියලා ගන්නත් බෑ. ඒක උච්චාවච වෙනවා. ඉතින් ඒ නිසා හොඳට බලන්නේ බලනකොට බොහෝ කල් බලනකොට නම් තේරෙයි මේකට තියෙනවා හේතුඵල ධර්ම කියලා එකක්. පටිච්ච සමුප්පාදේ එහෙම නැතු මේක කල්ලාතු කියන්න බෑ. ඒ ඒ හේතු නිසා ඒ ඵල පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඒක තේරුණාට පස්සේ ඒක තේරුම් ගත්තට පස්සේ අපි ක්‍රමසා විදි හොයන්න හැදුවොත් පොදු න්‍යායයක් හොයන්න ගත්තොත් ඒකම මොඩකම කියලා තේරෙනවා. න්‍යායත් එතනින් එතනම ආවි. ඒ නිසා මේවා සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක. ඒක බලාගෙන යන්න ටික ටික තේරෙන්නේ අපට. එක දවසකට 100ක් තේරෙන්නේ නැහැ. පොඩ පොඩ තේරෙනවා. බොහෝ දේවල් කල්ලාතු විනිශ්චය වෙනවා. අපිට පොඩ්ඩක් විනිශ්චය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඉස්ලාම සර් අල්කයිනස් කියන පියතුමා ඒ කද්දේනේ වදගුරුතුමගේ රැස්වීමට ගිහිලා කිව්වා සියල්ලම දිවනාස විනිශ්චය කරන්නේ යම් ප්‍රමාණික සත්‍යයක් තියෙනවා. ඒක නිසා යාළුවා ඒ නිසා අපි උගන්වුවොත් ගැනීම මිනිස්සු හදන්න පුළුවන් කියලා. ඉස්සරේ ගැනීමක් තිබුණේ නැහැ. මේ නිසා ඇක්වයිනස් කීතුමාට අධ්‍යාපනයේ පියා කියලා නමක් දාලා උගන්වන්න පටන් ගත්තා. ඒ ඉගෙනුවාට පස්සේ දීබ්බට හපන් වැඩි. උගන්වන්නව රේකී ක්‍රමෙට. ඉතින් ඒ කියන විදිහට විද්‍යාදාත විනයන් කියන කතාව සිද්ධු වෙන්නේ නැහැ. ඉගෙන ගත්තයි කියලා මිනිස්සු කියන එකේ එහෙමම. සීදීන සාගන ප්‍රමාණය එහෙමමයි. ස්ත්‍රී දූෂණය එහෙමයි. අනුමරණයක එහෙමයි. ඉතින් ඒක නිසා මේ වගේ හදිස්සි ඔක්කොටම පොදු න්‍යාය හදන්න බෑ. ඒක නිසා යකෝනාස් පිටුමට උච්චර සලකලා මේ වගේ අධ්‍යාපන ආයතන ඔක්කොම ආවේ එතුමට විදිහට ඒක නමුත් ඒක බලාපොරොත්තු වෙච්ච ඵලය ලැබිලා නැහැ. අපේ අම්මලා තාත්තලා ඉන්න කාලේ නම් හිතුවා මේ ඵලයක් තියෙනවා කියලා අධ්‍යාපනය. අපිත් නම් තේරුණා ඒක 100%ක්ම සාර්ථකයි. 100%ක්ම සාර්ථකයි. ඒ මොකද ඒක තියෙන්නේ මේ විල් එක. එහෙම නැත්නම් ඒක කියන ස්වච්ඡන්දය කියලා. ස්වච්ඡන්ති මනුෂ්‍යද මානකාරයි. දෙයියේ නෑ මම තමයි දෙයියෝ. ඉතින් හැම කෙනාම අයිය වෙන්න හදනවා අක්ක වෙන්න හදනවා මේ අධ්‍යාපනයේ වලිගකින් තිබ්බ හඳුම වගේ පයින් පයින් තන ගේකින් තියාගෙන පයින්. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒක නැතුව මේ සමස්ත දැනගන්න නම් අඩු ගානේ අඩු ගන්න උදේම්පේ ඥානේ පන්නලා මේ සියල්ල ඇති වෙන්නේ නැති වෙන දෙයක් තියෙන. ඔකට නීති හදන්න එපා, න්‍යාය හදන්න එපා, සමීකරණ හදන්න එපා. උදේ බලන්න හිටපන්. අද මන්දනේ මම ඉගෙන ගන්න කාලේ කාබනික රසායන විද්‍යාව කියලා පුදුමාකාර සමීකරණ තුනක් අටපාඩම් කරනවා. අකාබනික රසායන විද්‍යාව කියලා තව තුනක්. මම හරි ආසයි කාබනික රසායන විද්‍යාව. ඉතින් ටීචර් මට කතා කරනවා ලෑල්ලට ඉතින් ඇල්ලගෙන මේත් එක්ක පටන් ගත්තාම ෆෝමියුලා එක ලියලා ලියලා ලියලා ලියලා කවුල ඇල්ලේ ෆීනෝල් ඉඳලා බෙන්සීන් හදන හැටි ලියලා පෙන්නනවා. ඒ අත්තේම වල පෙන්නනවා. නිකන් චෝක් එකේ විතරයි වෙන්නේ. මොන දෙයක් නැහැ. මේක සමීකරණ හදන්න බෑ. ඉතින් ඒක නිසා මේක බලලා ඒ තියෙන සමීකරණ පච කරන එක තමයි ඇත්තටම කියනවා නම් මුළු භාවනාවෙම සිද්ධ වෙන්නේ නල්ලයි පුතී ශිෂ්‍යයක් හදලා ඒක බොරු කරන එක තමයි. ඒ නිසා මේ දිගට කරගෙන යන්න පුබ්බේගත හේතුක වාදයට වැටෙන්නත් එපා. ආත්ම දෘෂ්ටියට වැටෙන්නත් එපා. ඒ දෙක මැදින් අඩුම කෙලෙස් සිද්ධ වෙන තැනට ගිහිලා පුළුවන් තරම් හිත පිරිසුදු වෙන තැනකට යන්න එක තමයි කරන්නේ. Most Honorable Swami Mahansa, Paryanka Bhavana. During seated meditation, I observed my breath, anapanasati, still. uh, till it became uh, fine and non-existent. Uh, I observed stillness with no reaction. A few minutes uh, later, I experienced heaviness in my head, twitching sensation in my nose, dispersing pricking pain on my leg, etc. Sometimes I experienced uh, more than one sensation at a time. I observed all this with no reaction or judgment. The whole experience went on for more than 20 minutes. I uh, your thoughts on my experience, especially whether the sensations that arose uh, that arose were latent sankharas because there were no strong sensations present when I commenced my meditation. ඔබ වහන්සේට විදුක් නිරෝධව ප්‍රාර්ථනා කරමි. තුන්වන් සරණයි. අපි ශෛලයක් ශෛලයක් පාත හැම වෙලාවෙම සංඥාවන් නිකුත් කරනවා නැටලන්නවා. ඒ ශෛල ටිකක් විතර ඕගන් එකක් හැදෙනවා නිකන්. ආ අන්ත අංගයක් හැදෙනවා. නිකන්. පොඩි වස්තු වගේ දේවල්. ඒව වෙනම සංඥා නිකුත් කරනවා. ඊට පස්සේ වම් පැත්ත දකුණු පැත්ත මේ සංඥා කිලෝ රත්නතුව යනවා ඒව මොලේ ඩිකෝඩ් වෙලා තැම්පත් වෙනවා. ඒක තමයි වයසට යනවා කියන්නේ. ඉතින් මේ ඒව එක එකක් වෙන් කරලා බලන්න කොහොමඩක්වත් මොලේට බෑ. ඒ මොලේ නෙමෙයි අපි දුමු විඥාණයට කියන්නේ. විඥාණයට ඕනේ ටික තෝරලා දෙනවා සංස්කාර. මේක හිම්බිරිසාව. මේක නියුමෝනියාව. මේක ඇවිල්ලා දත් දෙන්න. මේක ඇවිල්ලා උකුණේ කපනවා. ඉතින් ඕනේ ටික විතරයි තෝරලා දෙන්නේ. අපි ඒකෙන් කතන්දරය හදාගන්න ජීවත් වෙනවා. අපිට කවදාකවත් ඇත්තටම ඉන්නේ සියල්ලම දැක ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මොනම දෙයක්වත් තෝරන්නසෝ බලන්නේ හිටියොත් මේ ශරීරය මොකද වෙන්නේ කියලා. ඒක මේ බලවේග ભેද කර්මාන්තයේ ආයතනයක් වගේ හැම සෛලකෙම නිකුත් වෙනවා. කෙලවරක් නැහැ. අපි එකක් කියන්න ගියොත් ලක්ෂයක් අමතක කරනවා. එකක් තෝරන්න ගියොත් ලක්ෂයක් අමතක කරන නිසා කතා කරන්න යෑමෙන් වෙන්නේ අපිට අරකව සමස්තය බලා ගන්න වෙලාවක් නැහැ. ඒකෙන් අපිට වැදගත් කියන දේ අපි කාටද කියන්නේ? ඒ කිව්වට ඒක එක්කත් අහන්නේ. දැන් මේ බණ කිව්වට මට සැකයි එක්කත් අහන්නේ. එන්නේ ඌට ඕනේ දේ විතරක් අහුවත් ආ ගමදී වගේ මෙහෙම කිව්වයි කියලා කියනවා. ඇත්තටම වීදිකවත් හිතලා නැහැ නිකන්. ඒගොල්ලන්ට ඕනේ දේ අහන්න. ඉතින් ඒ මේ සංඥා ගොඩක් කියන ජීවත් වෙන අපි ඒකෙන් යමක් තෝරනවා කියලා කියන්නේ අපි විශාල ප්‍රදේශයක් කරගන්නවා. කිසිම කෙනෙකුට ඒක සම්පූර්ණ කරගෙන ඉන්න බෑ. ඒ නිසා යමක් නොකර සමස්තය දිහා බලන්නේ හිටියොත් පොඩ්ඩ ලෝකේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒකට මොනම සමීකරණයක්වත් නැහැ. ඒ දැනුම කියලා කියන්නේ මෙට්ට ඇවිච්ච දෙයක්. ඒ සමහරක් ෆීල්ඩ් කරලා ගන්නවට පුචි දෙයක් ගන්න. සමස්තය දිහා බලනකොට එකකට එකට වැඩි එකක් කිසිම වෙනසක් නැහැ. ඉතින් බලන්න නම් ওই choices of awareness කියලා. මේ සතිය පුරුදු කරන්න ඕනේ. ක්‍රිකට් මැච් එකක් දිහා බලන ඉන්න ටීවී කැමරා එකක් වගේ. සමස්ත බලන ඉන්නවා කිසිම ජය පරාජයක් නැහැ. කිසිම හෝම් ටීම් එක විසිටින් ටීම් නැහැ. බලන්න ඉන්න පුළුවන් නම් අන්න එනම් අපිට පුළුවන් ක්‍රිකට් බලන්න. දැන් අපි එහෙම නෙමෙයි අපේ පැත්තේ දිනන්න ඕනේ. අපේ එක්කෙනෙක් අවුට් වුණත් නැහැ කියනවනම් ඒ අම්පයර් හොඳයි. අනිත් පැත්තේ කෙනෙක් අවුට් නැතුව හරි අවුට් එක දෙනවනම් ඒත් හොඳයි. නැත්තම් නෑ. ඉතින් මේක නැතුව ඉන්නකොට ක්‍රිකට් උත් එකයි ෆුට්බෝල් උත් එකයි කොයි එකත් එකයි. ඒකකත් විශේෂයක් නැහැ. ඉතින් අන්නේ සමමිත සමසිත පවත්තන එක විතර කාල ගන්න කම්මැලි එපා කරන නීරස දෙයක් ලෝකෙද. ඉතින් ඒකට නිවනට ඉතාම අමාරු ගමන් කරා. මොකද අපි අර අපේ අභිරුචිය ඉදිරිපත් කරගන්න මගේ මමත්වයේ ඉතර කරගන්න මේ ඉන්ද්‍රියන් ටික ආදාන කටයුතු කරාට ඒ ඉන්ද්‍රයන් එක එකක් අපේ මේ නිවනට හේතු වෙන්නේ ඔය ඥානවීර හඳුරෝ මේ ක්ලීරින්ජ් පාක් පොත ලියලා ඒ හඳුරෝ වේදනාව වැඩිකම නිසා පොලිතින් බෑග්ගක් වෙලට දාන රබ බෑන්ඩ් එකක් දාගත්ත මැරෙන්න. ඉතින් ඒක උඩ තමයි හුස්ම ගන්න හුස්ම විතරයි ඇතුළට යන්නේ. ඉතින් අන්තිමටම හුස්ම කාබන් ඩයොක්සයිඩ් ඉවරලා ඔක්සිජන් තියෙන අංශු දෙක තුනක් තියෙනකොට එක එක ඇතුලේ තියෙන organs ඒක උදුර ගන්න ඕන ඇතුලේ රණ්ඩු කරනවා. මේ තියෙන ඔක්සිජන් අන්තිම බිඳුව හදේ වට්ටු ගන්න හදනවා. ඒකට කැවුත් ඉදිරියට කරලා කණාතව කැවුතු ගත්තොත් එහෙම කියලා ඌ කෑනවා. මේ අනුතු කලබල වෙලා ගලවන්න බෑ කියලා. දැනෙලා ලියන අන්තිම දක්වා මෙන්න මෙහෙමයි මේ ඇතුලේ ඉන්න උන්වත් පුතුමාකාර හඳුවක් තියෙනවා. ඊට පහුවෙන්ද විනිශ්චය කරන විදිහ බෙල්ල මේක දාගන්න මැරෙලා නැහැ. ඊට ඉස්සර දවසේ ලිපිය තියෙනවා මේ ඇතුලේ අපි සහෝදර සහෝදර රණ්ඩු නෙවෙයි සිංහල දෙමළ අතර රණ්ඩු නෙවෙයි මේ අවසාන ඔක්සිජන් ටික ගන්න වම් අතයි දකුණු අතයි රණ්ඩු කරනවා පෙනාලු රණ්ඩු කරනවා උපකරණ රණ්ඩු කරනවා මේවා වෙන වෙනම ජීවිතේ උත්සාහ කරනවා ඒවා විරුද්ධ ගිය දවස් තමයි කැන්සර් කියලා කියන්නේ ඒ නිසා මේ හැම කෙනෙක් තුළම කැන්සර් එකක් තියෙනවා සමහරු ගන්නවා සමහරු ගන්නෑ ඒ නිසා මේක සමස්තේ බලන්න නම් මේ ශරීරයත් එක්ක පොඩි ඩිස්ටන්ස් එකක් ගන්නවා පොට්ටක් දුරස්සෝ බලන්න පුළුවන් වෙනෝනේ. ඒක වහ කනවට වැඩියක්. මේ මගේ කය කොහොම වෙදක්වත් අපේ මිනිසෙකුට ඇරිලා දැම්මොත් එහෙම අපිට කොච්චර හරි. ඒ නිසා කවදද අපිට පුළුවන් වෙන්නේ මේක ධ්‍යාන. බලන්න නිකන් මේ දුරස්ත බැලමකින් ඒක බුදුසසුන ආශ්‍රිත පරතෝ කියලා නම් කියන දීලා තියෙනවා. අනාත්ම සංඥාව තුච්ඡතෝ රීතතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ කියලා මේ ශරීරයට වැඩි කරගෙන යන්න හැරලා ටීවී කැමරා එකේ බලනවාගේ බලන්නේ. එච්චර දෙනු සම්භාරයක් කොහෙවත් නැහැ. නමුත් ඒක අමතක කිරුවොත් විතරක් පොතක් කියවන්න ඒක අමතක කිරුවොත් විතරක් ටෙලිවිෂන් බලන්න ඒක අමතක කිරුවොත් විතරක් කතා කරන්න පුළුවන්. ඒ කතා කරන හැම වෙලාවෙම මේ දෙනු සම්භාරයෙන් අපි ඈත් වෙනවා. ඒක නිසා කැමති නම් ඇත්ත දකින්න කායන් පස්සනාව කරන්නේ කිලෝරක් නැති තොරතුරු තියෙනවා. මේකට කියන්නේ කොස්මික් ලයිබ්‍රරි කියලා. කොස්මික් ලයිබ්‍රරි නැති තොරතුරක් නැහැ. ඉතින් අපි ඒක තියෙද්දි මේ ජෝන් ෆිලිප් ලයිබ්‍රරි ගියාම ඒක තමයි අපිට වෙනේසා කර්මා කරන්නේ ඇතුලෙන් එන සංඥා ටික බලන්නේ. වෙනබල් පාන්තේ After listening to your Dhamma talk last night, I was encouraged to observe the uh, irritation of breath, uh, inhalation. As always, I started my mindful sitting observing the posture, uh, then my breath. I then zoomed into the in-breath to see how it was forming nostrils were sucking air inside from nothing, from very light, uh, slow flow, rapidly, uh, yet gradually become rough, fast and steady. Out breath with less pressure and comparatively slow, less steady than in breath. But this was more calm and relaxing. I tried zooming in further to the irritation, initiation, sorry, initiation of the breath, but uh, could only uh, see the above. However, I was glad that my mindfulness and focus was sharpening each time. Next, uh, my mind shifted to notice how my body and mind trying to uh, sleep. It was getting lazy. Soon I remembered your advice. When raga and dvesha goes away, how mind tends to get lazy. Reminding that I became even more focused to see how this behavior of sleepiness uh, going away. Afterwards, my mind shifted to my arms, hands, and lower body. It all felt like one big object, but not fully merged. I could still feel the weight, but felt some sort of energy or vibration. This had no boundary. However, I noticed my legs were numb too, so couldn't feel it anyway. In between thoughts arose, but quickly vanished away. As I uh, uh, as I took back my attention to what I was observing, in between thoughts arose, but uh, quickly vanished away as I uh, took back my attention to what I was observing. These three things uh, in-breath sleepiness and uh, mass energy like state was occurring repeatedly for the entire one hour of mindful sitting. Mahamte, please advise how I, I can move forward with my mindful practice with metta. So whenever we, you try to see the beginning, there is no clear sharp beginning, everything is mystic. So during our younger age, there was an interview for CS exam, the, that is for civil servant exam. The chief civil servant interviewed the people and asked question, he later wrote to the paper, these people are going to be civil servant, but they do not know simple facts. I just simply asked what is the length of the river, uh, Mahavali, no one knows. And after the particle, one person asked, do you know what is the length of the Mahavali river? It was 245. It was from where to where? What is the beginning point? Where do you take the beginning of the Mahavali? These small tribunes, you can't measure the begin, beginning point of the Mahavali river. So you think everyone who knows 245 is correct, but bloody fool you are wrong. There's no beginning for the Mahavali So what you assume and what you presume and what you fix it as not the reality. So how can you say this is the length of the Mahavali So whatever we know for sure is utterly false ontology falsified because there's no beginning, anything. So whenever the breath is going to start, the sleepiness is going to start, energy, you see everything is the same. The two different ways of representing the same energy waves. Sometimes the breath, sometimes the sleepiness, sometimes as sounds, sometimes as light. Everything is nothing but energy. According to your will, according to your wish, According to your consciousness, you gave a label, this is a light. Then there won't be any sound. Because you have recognized it as light. So if you are going to recognize this as sound, there is no light. So consciousness decides different names and according with the drama starts. What will happen if you are not labeling it? No stories, no drama, so the Buddha says, don't label it, just observe. Then no suffering. By labeling only, you express your foolishness. That you see that you are. So therefore, see the beginning, everything is just energy. You temporarily give different names. It is according to your consciousness. That is why it says it is nothing but it's a projection of your consciousness. That is the way it happens. And you think everyone sees what I see. Exactly it is not the case. You think the way that I look at the world is the world. Everyone must look at like this, but it is not the case. So they have to listen to the others. They will also tell, but they can't express it. You also can't express it 100%. So we are just putting labels without any demarcation. And that is the point where the computer science starts, labeling. That's the point where botany and zoology starts. It's a labeling. And ultimately this is so much of plants available, so much of animals available. Who can conclude? Where it is increasing, rising, whether it is disappearing. So this is why we are going to measure outside and make a hell of attention. Instead, see who am I and what am I, and whatever the thing you go back to the beginning, it's a pure energy. That energy has no male, female. That energy do not know and it is non-local, no locality, no time. So soon you label it, time and space come into being. Then the suffering starts. So best thing is to just let the energy to play and you will be ever young because you are not carried away by the time and space. So that once you understand this kind of non-involvement, non-judgmental, unassuming thing, I need no any theoretical knowledge. It is from the vipassana you can go, but that is fearful. Losing the identity is a fearful thing. That's the point where the mental diseases are going to happen. So do it slowly, slowly. And before the death, you have to understand, you label something according to your will, according to your ego, according to your conceit and according to your desire. As well, you can just be without labeling, so much, so no problem. So therefore, this is halfway through. Please continue. Mudu Sarnai, Swami Mahansa, අත්දැකීම හා අනුග්‍රහය පිළිබඳ ප්‍රශ්නයක්. දින කීපයක් මෙසේ භාවනා වැඩසටහනට සහභාගී වූ පසුව ස්වභාවිකව විවිධ දේ බැලීමට කතා කිරීමට යන විට ඔළුව කැක්කමක් පැමිණේ. භාවනාවට අනුග්‍රහයක් ලෙස භාවනාවට පසුව එන தත්ත්වයට අනුග්‍රහ පිණිස ජනයාගෙන් වෙන් වී සමාජයෙන් වෙන් වී සිටීම සුදුසුද? නැත්නම් පැමිණි පැනවසයි සිතා එන එන දේට සිහිය තබා අර ශාන්ත ප්‍රණීත ස්වභාවයේ අභාවය දැකීම සුදුසුද? එවිට ඊට අනුග්‍රහ නොකිරීමක් වාගේ නොවේද? ඔබ වහන්සේට දීර්ඝායස සහ නිරෝගී සම්පත් ලැබේවා. මේකට තියෙන මොනක්වත් කරන්න එපා ආරාධනාවක් නැතුව. මොනවාරි කරන්න ඉස්සර බෑන්ඩ් කවුරුත් කරපු ආරාධනාවට කරනවා. ඒකල කියනවා වැරදුනොත් එimhe දරුවන් හම්දා කරණෙමේ බන්දා. එච්චරයි. ඉංග්‍රීසි මොකුත් නැහැ. ඒව නැන්නේ මැටුත් තමයි ඔය කවුරු ලැගිලෙන් එච්චරයි. ඒක කවුරු ඇඟිල්ලෙන් ඇන්නොත් නොකර ඉන්න එපා. ඒක සමාජ නීතියට විරුද්ධයි. කවුරු ඇවිල්ලා ඉල්ලන්නේ බැරිකමටනේ ඒක කරලා දෙන්න. ඊට පස්සේ ආයෙ back to at home situation එකේ ඉන්නවා. ඒතකොට පේන්නේ නිකන් මේ කවුරුත් එක්ක ගණන් ගන්න නැතුව වගේ. ගණන් ගන්න ඉවර කරලා සන්තෝෂ වෙච්ච එකේ දැකලා තියෙනවාගේ හීනකින්. මේ මුළු මානව ඉතිහාසයේ අත්ත මුත්ත දත්ත වනත්ත කිරිකෑ මුත්ත කාලෙවත් දැකලා තියෙනවද? නෑ. කවදාක සන්තෝෂ කරන්න බැරි මේ ඇයෝ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ නෑ දෑ කියලා කියන්නේ නෑ බෑ කියලා විතරම කියන කතිය. නෑ දෑකමක් කරනවා කවුරු හරි කිව්වොත් මේක කරන්න පුළුවන් නම් සම්පජඤ්ඤය අතර දාන්න යුතු රුචි හැකි. ඒනම් කියන්නේ මේ කරතේ මම කරනවා. නැත්තම් කියනවා ගැලපෙන්නේ නෑ. මට බෑ. මට රුචියක් නෑ. ඉතින් ඒ නිසා ලොකු තාන්ති කියලා තියෙන්නේ මොනම දෙයක්වත් කවුරු හරි ඉල්ලුවොත් බෑ කියන්න එපා. පුළුවන් නම් කරපන්. ඉල්ලන්නේ නැතුව පැනලා දෙනවා කියන කතාව දන්නවා. අපිට අද කෙලවෙලා තින්නේ පැනලා දෙන්න ගිහින්. ඒකට කියන්නේ වෙස්ටඩ් ඉන්ටරස් කියලා. ඒක තමයි මනුස්ස ඉතිහාසයේ තියෙන තුප්පහිම දේ. මනුස්ස ඉතිහාසයේ තියෙන තුප්පහිම දේ තමයි අනු වෙනුවෙන් එයා ගැන ඇසියුම් කරලා කරන්න හදන්නේ. ඉතින් සෝරි තමයි. ඉතින් ඒක කවුරු ඉල්ලුව බෑග් හැන්දපා. අනිත් ඒ කාරණා තිල්ලන්නත් තිබුණා. ඒතර හොඳට තේරෙනවා ඉල්ලුවට පස්සේ හරි රෙස්පොන්සිබිලිටි එකක් එනවා. ඒක පුළුවන් නම් යපියා. ඉල්ලුවොත් බැහැ. ඉල්ලන්නේ නැතුව මොකද පෙළඹෙන්නත් වෙනවා. ඉතින් බුදුරජාණන්සේ නාවිත හඳුරනට ප්‍රකාශ කරනවා කියලා කියලා තේරුම් කරලා දෙන්න බැහැ නාගිත. මම කැලේ යන වෙලාවේ ගමනක් යන වෙලාවේ ගව්වක් ඉස්සරහට කවුරක්වත් මට පේන්න නැත්තම් ගව්වක් පිටිපස්සේ කවුරුත් පේන්න නැත්තම් මට කොච්චර සන්තෝෂද කියනවනම් මට ඕන වෙලාවක මුත්‍රා කරන්න පුළුවන් මට ඕන වෙලාවක මල පහ කරන්න පුළුවන් ඔයිටත් වැඩි කියලා දෙන්න දෙයක් තියෙනවා මේ සෙනඟක් එක්ක ගියාම වෙලාවට මුත්‍රා කරන්න පුළුවන් වෙලාවක මල පහ කරන්න පුළුවන් අද තියෙන සියලුම ලෙඩ මේ මුත්‍ර වේග මල වේග වේග නතර කිරීම නිසා අපව අපස්මාරයක් තියෙනවා. බෙහෙතක් ඕනේ නැහැ උන්ට. එකම බෙහෙත රිලැක්සේෂන්. කුරුල්ල බලන් ඉගෙන මං චුප් කරලා දාගෙන මොන තරම් ජොලිය ඉන්නවා අපි කියන්නේ කවුරුද දත් නැති වෙලාවට මේ පියාඹන ගමන් චක් ගාලා දාගෙන අපිට වැඩි කෙනෙක් කියලා බෑ කීයක් ඉන්න වෙයිද ඒ කක්කට ගෙඩිය දෙනවා දැන් තියෙන්නේ ලෙඩි වෙන මොකක්වත් නෙවෙයි අවශ්‍ය දාට මලමුත්‍රා කරන්න අපිලා නැහැ ඔන්න ශිෂ්ටාචාර මම දැක්ක බිල් ගේට් මේ ළඟදී දීලා තියෙනවා ඉස්සරහදී මේ වැසිකිලි ටික හරියටම පර්ෆෙක්ට් තියෙන්න ඕනේ. ඒ කියන්නේ උට හිතා ගන්නවත් බෑ මේ කැලේ ජීවිතයක් ගැන. උට තියෙන වැසිකිලිය තමයි සිස්ටම සිස්ටම තමයි. ඒක හදන්න. මොහ ඇත්තටම හොඳයි. මොකද මට ගණන් කරනකොට හරියට මට ගහනවා ඌ කියන්නේ උඹලා බුද්ධ ආගම අම්බුද්ධ ආගම නෙවෙයි. උඹලාගේ ඔය නිවන මට තේරෙන්නේ මට නිවනක් තේරෙනවා. චූ කරන්න ඕනලා චූ කරනකොට මට බුද්ධිම නිවනක් තියෙනවා. කක්ක කරන්න ඕනලාදී කක්ක ටික පිට වෙනකොට මට ඒක නම් මට හොඳට තේරෙන විමුක්තියක්. එතනින් එහාට මොකොත් නැහැ කියලා මට තාමත් ගණන් සරත් මතක් වෙනවා. කක්ක කරන්න ඉසු කරන්න ඕනලා මේ මොන ඕනියවද මේක කරගන්නත් බැහැ. ඒ නිසා ඒ රිලැක්සේෂන් එක තමයි අපිට ඇඟට වදින දේ. එචා කවුරුරෙල්ලේ ඉල්ලුවොත් මොනක්වත් බෑ කියන්නේ. ඉල්ලුවේ නැතුව කවුරුත් වෙනුවෙන් සැලසුම් හදන්න යන්න එපා. එහෙම කිසිම කොතරක් අපිට දෙන්නේ එහෙම නැත්නම් මේ ජීවිතයක් හදාගන්න හරි අමාරුයි. විශේෂයෙන් පැවිදි ජීවිතේ. පැවිදි ජීවිතය අපි අනුමත කරලා පාවිච්චි තියෙන කවුරු හරි ඉල්ලුවොත් හොඳට සලකා බලන්න මාසය බැරි නම් ඉල්ලන්නේ නැහැ. ඉල්ලුවොත් දෙන්න. එහෙම නැහැනේ. ඒ වගේ ඉල්ලන්න එපා කාටවත්. ඒක කියලා බලන්න ඉල්ලුවේ නැත්නම් තමන්ගේ ඉබ්බා වගේ කට ඇතුලට ගියා. කුඹෝ අංගානි සගේ කලාපේ සමාදාන දුක් මනෝ විතක්කේ. ඉබ්බෙක්සේ තමන්ගේ අංග ඇතුලට අරගෙන මනෝ විතක්ක ගැන පරිසම්යක්. මේ මිනිස්සු අවසන් වෙනවා. බුද්ධියයින් කොටි අවසන් වෙනවා. ඒක තමයි උත්තරේ. මට නම් හරි ලේසිය බවන් දන්නවා. ඔය අහන කෙනාට ඇත්තට උත්තරේ ලේසි නෑ. Everyone survey. Dear Venerable Bhante, this is a general question. How do you strike a balance between Dharma, Sila and Bhavana? I observe the five precepts every day in mind and actions. And I check my five, uh, five precepts every day at night uh, to check whether I should improve. Bhante, how can I improve my seal more as a layperson in day-to-day -day life? Please let me know. In regards to dana, I practice dana to my family, homeless people, uh, the lay people, the sick people, uh, then to the temple and the sangha. I have also rescued chicken and cows from slaughter. So we, we don't have meditation questions. Uh, Please yeah. give the priority for this simple answer, yeah. solitude be unto yourself, no sila, no dana, no bhavana, living a, a, living a solitude is perfect. No dana, no sila, no bhavana. I know I am living alone. Here, now, I am. Perfect. We go to the meditation question. අති ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ඊයේ දින සවස සිදු කළ පරයන්ක භාවනාව පිළිබඳ මාගේ අත්දැකීම මා හොඳින් අසුන්ගෙන කය වෙත සිත යොමු කෙලිමි. මගේ කය දෙස බලා සිටීමේදී ආස්වාස ප්‍රාස්වාස දැනුම අතර ආස්වාසයේ සහ ප්‍රාස්වාසයේ නාස්පුර තුළ ගමන් කරන ආකාරයත් එහි උණුසුම් සිසිල් දිගු හා කෙටි බවද නිරීක්ෂණය කෙලෙමි. ටික වේලාවකින් ආස්වාස ප්‍රාස්වාස සංසිදී සිත කිසි හිස් අවකාශ සහිත ප්‍රදේශයකට ඇතුළු බව නිරීක්ෂණය කෙලෙමි. මෙහිදී කිසි තරමුණු සිතුවිලි නැති බවත් සිත විශාල අවකාශයක සැරිසරන බවක් දැනුනි. මෙසේ ටික වේලාවක් සිටින විට කයෙහි කම්පන දැනෙන්නට විය. නැවතත් සුළු මොහොතකින් සිත අරමුණු සිතුවිලි වලින් තොර අවස්ථාවකට එළඹුණු අතර එය කලින් අත්දැක්ක අවස්ථාවටම වට වඩා තරමක් වෙනස් බව දැනුනි. මෙහිදී සිත රික්තයක් වැනි අවකාශයකට කොටු වී ඇති බවක් දැඩි ෂාප්නස් එකකින් යුතුව කුඩා අංශු වැනි දෙයක් චලනය වන සැටිත් නිරීක්ෂණය කළෙමි. මෙසේ ටික වේලාවක් බලා සිට මාගේ පරයන්කය නිමා විය. ඒ සියලු අවස්ථාවලදී සමහිත පැවති බවද නිරීක්ෂණය කෙළෙමි. මා මුලින් නිරීක්ෂණය කළ හිස් අවස්ථාව ආකාසන්න ආකාසන්න සන්න ආකාසමංචායතනය ලෙසත් දෙවනුවන් නිරීක්ෂණය කළ හිස් අවස්ථාව ආකින්චානංචායනය ලෙසත් සැලකිය හැකිද මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් අතමි අප කෙරෙහි කරුණා අනුකම්පාවෙන් මෙහි වැඩම කර භාවනා වැඩසටහන මෙහෙවීම ගැන ඔබ වහන්සේට දෙපා වැඳ නමස්කාර කරමි. මේ වගේ අර දැකපු ගමන් ඒකට නම් කරන්න යෑමෙන් අපි කොමිට් වෙනවා. ඊට පස්සේ ඒක බොරු වුණාට පස්සේ පච්චත්තාප. බුදුජානකසේ දේශනා කරනවා දැකපු දෙයක් නම් කරන්න ඉස්සලා අනුපස්සන කරන්න. ඒකම නැවත නැවත බලන්න. කෝටි වාරයක් එන්නරින් මොකද්ද ප්‍රශ්නේ? ඒක ලේබල් එකක් දැම්මේ නැතුව ප්‍රශ්නයක් නැහැ. ලේබල් කිරිල්ලෙන් තමයි ප්‍රශ්න පටන් ගන්න. කතන්දරේ පටන් ගන්න නිසා ලේබල් කිරිල්ල පැත්තක තියලා මේක නැවත නැවත මේක හරි කියලා හිතනවා නම් නැවත නැවත ඉඳරින්ද එතකොට ලේබල් එක වදී මේ අත්දැකීම සම්පූර්ණ වෙනකොට මේ අත්දැකීම ඉපිරෙන්න ඉස්සෙල්ලා මේ ලේබල් ගහුවට පස්සේ අන්තිමට අපි ලේබල් එකට වැඩ කරන්න වෙනවා ලේබල් එකට අනුව ක්‍රියාත්මක වෙන්න වෙනවා ඒකෙන් තමයි අපිට මේ ජීවිතේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔය කිසිම ලේබල් එකක් අවශ්‍ය නැහැ මේක නැවත නැවත ඊම සඳහා කළ යුත්තක් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආර්යංක භාවනාවේදී හුස්ම රැල්ලට සතිය පිහිටුවාගෙන යන විට බොහෝ නොබෝ වේලාවකින් හුස්ම රැල්ල තනි වී නැති වී යයි. වෙනදාට වඩා හුස්ම ඇතිවන සැටි ගෙවි යන අයුරුත් හොඳින් එනේ. ටික වේලාවකදී සිත කිසිත් නැති උදකලාවකටපත් වේ. මේ ඊටමත් සතුටන් වෙන දේ. කම්පන චංචල කටේ සිට මුහුණ පුරා ඇතිවන ධාතු වශයෙන් නිරීක්ෂණය කළෙමි. මේවායින් ලොකු බාධා නැත. අයක හෝ පැයකමාරක පර්යන්කයක් තුල දැන් සිටීමට හැකිය. පර්යන්කේ නැගිට නැගිට පසු එදිනදා කටයුතු කරන විටදී මෙම தત્ත්වය සමහර විට පවතී. මෙය තවත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔය පරියන්කේදී හරි සම්පූර්ණකදී හරි ඒකේ යන්ත්‍රක බුල දැක්කනම් ඊට පස්සේ ඉරියව්වක් බලපාන්නේ, වේලාවක් බලපාන්නේ, තැනක් බලපාන්නේ හැම වෙලාවෙම ඒක දැක ගන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒ නිසා කොයි හරි ඉරියව්වක පරියන්ක හරි සක්මන් හරි ආනපන හරි පිම්බි මැක්නින් හරි මොකකින් හරි ඒකේ තියෙන දේවල් අද්‍රව්‍යයක් වඩපත් වෙන හැටි සීමාවල් නැතිලා යන හැටි උඩට දැක් ගන්නවා. ඊට පස්සේ වෙන එකට අහවල් තැනට ගිහිල්ලා අහවල් විදියට වාඩි වෙන්න ඕනේ නැහැ. ඕන තැනක දකින්න. අර පටන් ගන්න වෙලාවේ විතර අපිට ඒකට උපස්ථාන අනුග්‍රහ කරන්න වෙන්නේ. ඊට පස්සේ හැම ඉරියව්වකම සතිමත් වෙන්න තිත්තං චරං නිසින්නෝ ආසයනෝ ආයවතස්ස විදති මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා ඉඳගෙන ඉන්න වෙලාවක හිටගෙන ඉන්න වෙලාවක ඇවිදින වෙලාවට නිදා ගන්න වෙලාවට ගැඹුරු නිද්දේ නැති හැම වෙලාවෙම සතියෙන් ගත කරන්න එතකොට ජීවිතේ උපරක්මයි බ්‍රහ්මමේතං විහාරං ඉදමා එතකොට ඊට පස්සේ ඔය ට්‍රිට්ටිට් වලට යන්න ඕනෙත් නැහැ දඹදිව යන්න ඕනෙත් නැහැ මෛත්‍රී බුදුආරණමක් ඉන්න ඕනෙත් නැහැ හැම වෙලාවෙම ක්ෂණ සම්පත්තිය ලබන්නේ. ඒ නිසා ඊගා පාඩම තමයි හැමතැනදීම මේක ගන්න තියෙන හැකියාව බලන්න. දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මම සහභාගී වූ තුන්වන සති වැඩමුළුවයි. එම රිට්‍රීට් එකට දින ගණනින් නොවිසිලෙන් සිටියෙමි. එනමුත් දැන් යාමට කාලයද ලැබෙන ඇත. මෙම රිට්‍රීට් එකේදී සතිය තවත් හොඳින් වැඩිවීමට මට අවස්ථාව උදා විය. ඔබ වහන්සේගේ ආශ්චර්යමත් ධර්ම දේශනා, කමඨහන් දේශනා සහ අපව දිරික දිරිගන්වමින් කිරි කර දේශනාවන් වලට අනේක වාර පින් දෙමි. ඔබ වහන්සේගේ රාත්‍රී ධර්ම දේශනාවලින් පසුව සතිය වැඩිවීමේදී වැඩිීමේදී ඇතිවුණු සියලුම එපාවීම් අපහසුතාවයන් නැවතී යලිත් පරයන්කයක් පර්යංකයෙන් එම මොහොතේම පටන් ගැනීමට මාහට සිත්විය. මෙම වඩාගත් සතිය ඊළඟ වසරේ පැවැත්වෙන රිට්‍රීට් මාස 12 තව මාස 12කින් එක එනතුරු වඩමින්. එනිසා අප සඳහා කරුණාවෙන් ලබන වසරේ සිත් වලට වැඩම කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේම අපේ ඕනෑ පාකම් හොයා බලා ඉතා මහන්සියෙන් කැපකිරීම කටයුතු කළ ජයන්ත මහත්මයා ඇතුළු ඒ උපකාර කර සියලු දෙනාටද සිය දහස් වාරයක් පින් දෙමි. මා රැස්කල සියලුම පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒක මේ ස්තුති කරනවා කෝකේක. ඔබ වහන්සේ තුළ ඇති අනන්ත කරුණාව, නියතමානීකම, අහිංසකකම අප සිත් සතන් තුළ පහළ වේවායි සිතේ. ඥායක කරුණාවට කතා කරන්නේ. ඒ වෙනකම් කියලා කියන්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. භාවනාවේදී අත්දකින විවිධාකාර අත්දැකීම් උදාහරණ කඳ රස්නය දැනීම දහඩිය බිඳු වැගිරීම ඉදිකටු ඇලීම් වැනි දේ දැනීම විඥානයේ මායාකාරී ස්වභාවයක්ද නැතහොත් රූපයේ ඇති කොටස් මතු කර දැක්වීමක්දයි. දැයි කරුණාවෙන් පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. තවද ඊයේ ධර්ම දේශනාවේ සඳහන් වූ පරිදි මරණසන්නයේදී අතීතයේ සිදුවීම් උපාදාන නොකර ගැනීමෙන් අනාගතය පිළිබඳ යමක් උපාදාන නොකර ගැනීමත් ආ වර්තමානයේ නොඇලී සිටීමෙන් විඥාණයට සිටීමට තනක් නොමැති බැවින් මෙයි ඇඟවෙන්නේ නැවත උප්පත්තියක් නොවන බවදයි කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. අර මුල් කොටස තියෙන විදිහට ඒ තමන්ගේ අස්පනාවිට පේන දේවල් විනිශ්චය කරන්න යන්න එපා. විනිශ්චය කරන්න ගියොත් නිරීක්ෂණය එහෙම බාධා වෙනවා. නිරීක්ෂණය දිගට යන්න නම් නිගමන අයින් කරලා. suspended decision evenly suspended attention. ඔය විනිශ්චය කරන්න යෑමෙන් අපි අරකටම නැවතීමේ ලක්ෂණක් තිබ්බ තිබ්බ ගමන් යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අනුත්තා. මේ ඉන්න තියෙන තොරතුරු රාශිය මඤ්ඤණ කරන්න ගත්තොත් ඒක එහෙම නැහැ. ඒක කරන්න යන්න බෑ. ආ ඊගාවට ලියලා තියෙන්නේ මොකක්ද මට අන්තිම හරි මතක නැහැ. තවද ඊයේ ධර්මදේශනායේ සඳහන් පරිදි වර්ණ මරණ අවස්ථාවේදී අර ඒ වෙලාව එක්කනේ මැරෙනවා. යාගින් ඕනනම් හරි කොහොමද මැරෙන්නේ ඉස්සෙල්ලා කොහොමද මැරුණට පස්සේ කොහොමද මම ඉතින් ඇත්තටම මැරෙන්නේ කියලා ඒක අපරාධයක හරියට උනේ නෑ. ඒක න කැමති කතා කරා. මොකද උනේ කියලා. නිදානේ හොඳම වෙලා දැන් ඒක ඉස්සරට ඈ? ඒක නේ තරම් බයද? පොඩ බලන්න. ඒක හොඳයි මොකද? පොඩ්ඩක් කතා කරවගත්තොත් පොඩ්ඩක් අපිට මේ මැරෙන්න ඉඳලා ගන්න ටික ගන්න පුළුවන්. නේ අපි ඊට වැඩි හොඳයි ඉතින් ඔරිජිනල් එකක් කතාලින්ම ගන්න පුළුවන් නේද? ඒ ඕක ගුණාල් වලගේ හරියට මරන ගන්නත් කියන්නේ. ඇත්තටම මරන නේද? අර ගිහිල්ලා ළඟට ගිහිල්ලා එන නියදෙත් එක්ස්පීරියන්ස් එක විතරයි අපිට පොඩ්ඩක් ෂෙයා කරන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවෙ මෙඩිකලම ගන්න ඕනේ ඒක දැන් තමයි. රිට්‍රීට් එකේම හොඳ හරි අපි යමු ඊගා ප්‍රශ්න. ඒක තමයි ඒක නැතුව එහෙනම් අනිත් එක. ගරුත් මේ පිටි භාවනා ප්‍රශ්න නෙවෙයි හැබැයි. ගරුතර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ආනාපාන සති භාවනාව පිළිබඳවයි. ආනාපාන සති භාවනාව වඩන විට හුස්ම සිදු වෙනවා සිඳිතු වෙනවා ඉන්පසු හුස්ම නොගන්නවා වගේ තේරෙන්නේ. ප්‍රශ්නය හුස්ම සිදුවි සිඳිතු වීම හෝ නොගන්නවා වගේ කෙරෙන්නේ ශරීරය කරන ක්‍රියාවත් නැත්නම් අපේ හිතට තේරෙන විදිහට මම හිතනවා මම මගේ ප්‍රශ්නේ නිවැරදිව ඇසුවා කියලා. ඔබ වහන්සේට නිරෝගී බවක් වේවා. ඔයතරේ ප්‍රශ්නේ අහන්න බෑ. මේ ප්‍රශ්නයක් බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ හුස්ම කියන එක ඉච්ඡානක පේශික මාර්ගෙම සිදුවේ. අනිච්ඡානක පේශික මාර්ගෙම සිදුවේ. මේ ආනාපාන සතිය කරනකොට කියනවා ඉච්ඡානක පේශික මාර්ගෙන් ෆෝස් බ්‍රීතිං කරන්න එපා. අවුත් ඒකවත් බෑ. ඊට පස්සේ මේක තුනී වේගන යනකොට මේක කොහොමද එන්නේ මොකද වෙන්නේ කියන එක මම ඉන්නවද නැද්ද? එහෙම නැත්නම් මේ මම මේකට වල් කියන්න ඕනද නැද්ද? මේක නැත්නම් අකුසල් සිද්ධ වෙනවද නැද්ද? මොන තාලිකත් කියන්නේ. හැබැයි හිතට එනවා මේ ප්‍රශ්නේ. දැන් මේ හුස්ම ගන්න එක මම කරන දෙයක්ද? නැත්නම් මට සිද්ධ වෙන දෙයක්ද? හිතලා ගන්න එක නැතුව කියලා කියමු. ඉතින් ඉතින් ගියාට පස්සේ පේනවා මේ කොහෙදෝ තියෙන එකක් ඔළුවේ දාගෙන අපි ප්‍රශ්න නගනවා දැවෙන්න තියෙන ආසාව. අහ කියන්නේ රෙද්දස්සේ දාගන්නවා කියන්නේ මොකද තමයි. ඒකේ මිනිස්සුගේ හැටි. මේ සිද්ධ වෙන දේවල් අල්ලගෙන ඒකට වාර්තකතන දෙන්න මේ හුස්ම දිහා බැලුවත් ඒක පිළිබඳව හරි අපිට අගක් කොටක් හොයන්න බෑ. ඒක දිහා බලනකොට මේ ප්‍රශ්න නගනවා. ඒ ප්‍රශ්නේ ඇත්තටම නගන්න බෑ. නමුත් නොනගින්නත් බෑ. ඒ නිසා හුස්ම විතරක් ඕනම දෙයක් හොඳට ඒකේ සමස්තය දකින්න දැක්කට පස්සේ 100 100ක්ම සිද්ධ වෙන හේතුඵල ධර්මයට නමුත් ඒක අපිට ප්‍රශ්නයක්. 100 100ක්ම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්ම ඒක පිළිගන්නව වෙනකොට අපිට ඒක ප්‍රශ්නයක්. ඒක නිසා මේ කොහෙදෝ යන එකක් ඔළුවේ දාගෙන එහෙම නැත්නම් මේ ජීවිතයට ආවට පස්සේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ටික කොච්චර ලොකු කරගෙන කියනවද කියනවනම් මනුස්සකමවත් බුද්ධ විදින්න වෙලාවක් නැහැ. එයි මේ ජීවිතේට ආවේ කියනකවත් දැනගන්න වෙලාවක් නැහැ. මොකද අපිට ඇවිල්ලා තියෙන මේ දේවල් තත්තර තත්‍රාවින් අන්ති. ඒ නිසා හොඳම වැඩේ මේ නිරීක්ෂණේ වැඩි කරන එක තමයි ප්‍රශ්නේ එහෙම කල්පනවා. නිරීක්ෂණේ වැඩි කරන්නේ එතකොට අපිට ඒක ප්‍රායෝගිකවම තේරෙයි. අපේ හිත මොකක් හරි ප්‍රශ්නයක් වෙමින් ගත කරනවා. ඒක අපේ හිතේ තියෙන හැබැයි නෙමෙයි ඔය ප්‍රශ්නේ ඉදිරිපත් කරනවද? ඒ ඉස්සරහ ප්‍රශ්නේ අර මේක තියෙන මරණය පිළිබඳ ප්‍රශ්නේ කියලා අහන්න උත්තරේ මොකක්ද කියන්නේ? නැරිච්ච කෙනකින් බය ආ. අපිට ප්‍රශ්නක් තියෙනවා උත්තර දෙන්න කියලා ලෑස්තිද? මරණාසන්නයේදී අධිතේ සිදුවීම් උපාදාන නොකර ගැනීමෙන් අනාගතයේ පිළිබඳ යමක් උපාදාන නොකර ගැනීමෙන් හා වර්තමානයේ නොඇලී සිටීමෙන් විඥාණයට සිටීමට තරක් නොමැති බැවින් මෙයින් හැඟෙන්නේ නැවත උප්පත්තිය නොවන බවයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මොකද කියන්නේ ප්‍රශ්න ගන්නවා? කියලා කරුණු කරන දෝපේ ඉන්න ලීලා දේවි කියනවා. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඊයේ හවස් භාගයේ පරයන්ත පරයන්ක භාවනාවෙන් පසු මාගේ සිත වික්ෂිප්ත භාවයට පත් වී තිබුණි. මම දෙලොවක් අතර අතරමං වී සිටින බව දැනගතිමි. ඔබ වහන්සේගේ දේශනා හා මා අසාගත් ධර්ම කරුණු මත මට ඒකම පිළිත වීති වෙන්නේ සතියෙන් හා ඉවසීමෙන් කටයුතු කිරීමයි. එහෙත් මම සතිය බිඳී මගේ සතිය බිඳී ඇති බව ක්‍රියාකලාප වලින් දැනගතිමි. ඉන්පසු මම ඔබ වහන්සේගේ ධර්මදේශනාවට ගොස් වාඩි වූ යෙමි. ඔබ වහන්සේ කල්යාණ මිත්‍ර තර වහන්සේ නමක් ලෙස දේශනාවේදී මාහට පැවසු දෙයින් වැටහුනේ මේ අවස්ථාවෙන් මිදීමට එකම මාර්ගය මට මම ශරීරය අතහැරදා යන එක යයි සිදුවේ. එවිට මට මුලින්ම මාගේ දරු දෙදෙනා මතකයට නැගුණි. අනිත් සියල්ල අතහැරියත් ඔවුන් ගැන සිතමින් මම දුක් වුණෙමි. නමුත් මට එය මගේ ස්වාමියාගෙන් මම එය මගේ ස්වාමියාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එසේ අතහැර යාමට ඔබට යාමම එසේ අතහැර යාමම ඔබට පිට වන බවයි. ඉන්පසු මම ඔබ වහන්සේගේ දේශනාවේදී පැවසු ආකාරයට නැගී ඉනිමකට පයින් ගසා සෙමින් සෙමින් මරණය සඳහා සූදානම් වුණෙමි. මම සැහැල්ලුවෙන් ඒ සඳහා පොළව මත සෙමින් සෙමින් පතිත වුණෙමි. එය ඉතා සැහැල්ලු ලෙස මගේ ශරීරය ඉතා සැහැල්ලු ලෙස මගේ ශරීරයේ පොළවට පාත් විය. ඔබ වහන්සේ කියු පරිදිම මට වේගයෙන් හුස්ම නොගෙන අවසාන හුස්ම රැල්ල ආශ්වාසය ඇතිවන ආකාරයත් එය විරුද්ධ වන ආකාරයත් ඉන්පසු ප්‍රශ්වාස හුස්ම රැල්ල සෙමින් සෙමින් ගෙවී යන ආකාරයත් බලා සිටිනා විට ඔබ වහන්සේ කියූ පරිදි මලහිරු වැස යන දෙස බලා සිටින්නාසේ මගේ මරණය දෙස බලා සිටියේ. නමුත් මට ඔබ වහන්සේගේ දේශනාව නොඇසී ගොස් වටපිටාවෙන් ශබ්ද ඇසෙන්නට විය. ඒවා දිතා පැහැදිලිය. සමහරෙකු ට්‍රිපල් 0 කතා කරයි. සමහරුන් මගේ පල්ස් චෙක් කර එය නැති වී ඇති බව කියයි. සමහරු මගේ නම කියා අයියෙන් කතා කරයි. සමහරෙක් වතුර තමයි. නමුත් මම අවදියේ. මගේ මරණයට යාමට සූදානමින් සිටියේ. ඉන්පසු සමහරෙක් පිරිත් කියන්නට විය. එවිට මම සිටුවේ මගේ මරණය මුලින් සිදු කර ගැනීමට එය බාධාවක් වේදයි කියාය. ඔබ වහන්සේ සියලු දෙනාටම අයින් වන්නට කීවේය. නමුත් සමහරෙක් මාගේ ඇස ඇරීමට කියයි. එවිට කවුරුන් හෝ පැමිණ මගේ පපුවට වේගයෙන් පපුව වේගයෙන් තදකලේය. එක්වරක් එය දරා ගැනීමට හැකි වූ නමුත් දෙවනවර එය දරා ගැනීමට නොහැකි වූ නිසා මම අවදි වූයෙමි. මා එවිට මේ ලෝකයට ඇවිත් ඇති බව දැනගතිමි. ඇම්බියුලන්ස් ස්ටාෆ් රෙකෝඩ්ස් අනුව සියලුම දේවල් සාමාන්‍යය. නමුත් මම කාමරයට යන විට නැවතත් හිස ප්‍රදේශයේ කරකැවී මාගේ හිසේ විශාල ශක්තියක් තිබෙන බව දැනුනි. මම රාත්‍රී කාලයේ අද මගේ මරණයට ලෑස්ති වී නිදාගත්තෙමි සිතාගතිමි මගේ මවද මා සමග ඇඳේ නිදා සිටී එවිට මට සිතුනේ මම තවදුරටත් ඉහළට යනවාද නැතිනම් මෙයට මුහුණ දී සිටිනවාද යන්නයි ඉන්පසු මගේ හවස එක්ස්පීරියන්ස් එකට අනුව මගේ මරණයේ අවසන් කුෂ්ම රැල්ල දෙස බලා සිටියේ එවිට බාහිරින් මගේ මවගේ හුස්ම රැල්ල වේගයෙන් ඇසේ. නමුත් මම කලබල නැත. එවිට මට අවසන් හුස්ම රැල්ල සෙමින් එවිට මම අවසන් හුස්ම රැල්ල සෙමින් ගතිමි. ආශ්වාස නැති වී ගොස් ප්‍රාශ්වාසයේ සෙමින් ගෙවි යන දෙස බලා සිටියෙමි. එවිට මගේ නිර්වාණය එවිට මගේ සිතට ඇති වූ සියල්ල එකම අදිස්ථානය මේ ආත්ම භාවයේදීම නිර්වාණය බව ලබා ගැනීම බව අදිස්ථාන කෙරෙමි. නැති වී යන බව ප්‍රත්‍යක්ෂ එවිට මගේ සිතට ඇති වූ සියල්ල නැති වී යන බව ප්‍රත්‍යක්ෂ විය. එවිට මගේ ශරීරයේ කැබලි වලට කැදී යන බව දැනගතිමි. ඒ සමගම මුළු ශරීරයටම ඊතා ශරීරයේම ඊතා සැහැල්ලු විය. මුළු ශරීරයෙන්ම රස්නයක් පිටවන්නට විය. මම නැවත ශරීරයේ දෙස බැලුවෙමි. එය ඊතා සැහැල්ලුය. අද දිනයේදී මට නිින්ද අද දිනයේදීට මට නිින්දට වැටුණ පසු ශරීරය දෙස බැලුවෙමි. එවිට කය අරමුණු කරන තැන පටන් සිතට දැනුණා කය අරමුණු කරන තැන පමණක් සිතට දැනුණා එය ඊට සැහැල්ලු දැනෙනවා. මගේ එකම උපදෙස වන්නේ මගේ එකම උපදෙස වන්නේ ඔබගේ මරණයේදී පියනවන්න. සතිය පෙරටු කොටගෙන එයට මුහුණ දෙන්න. එවිට ඔබට ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවි. එසේම ස්වාමීන් වහන්සේ කමඨහන් සුද්ධ කරන විටදී කියා දුන් ලෙස මම මැට්ටෙක් ලෙසට අහිංසකව කටයුතු කළෙමි. ස්වාමීන් වහන්සේගේ ශක්තිය හා මඟ පෙන්වීමට මගේ කෘතඥතාවය පුද කරමි. එසේම ඔබ වහන්සේට දෙපාණමද নমස්කාර වේවා. එසේම මගේ සියලුම කල්යාණ මිත්‍රයන්ටත් පින් අනුමෝදන් කරමි. ඔබ සමගත් උතුම් නිර්වාණය අවබෝධ වේයයි මගේ පැතුමයි. අපි මොනවා කියන්නද? නම් තේරෙන්නේ නැත්නම් මැරෙන්නේ නැහැ. ඔය කොච්චර උස්ම ගන්න තුයි කියන්නේ. ඒ නිසා මේ වෙලාව අඹගෙඩි ඉඳන කම ඉන්නෝනේ අමෝම කණ්ඩයන් දරකයි. සූදානම් කරගෙන ඉන්නවා සෝකොන වෙලාවක් යන්න නමුත් අපිට ඕන වෙලාවක් වෙන්නේ. ඒක කොහොමඩක්වත් ලෑස්ති කරන්න බෑ. නමුත් මේ අත්දැකීම තව කෙනෙක් එක්ක බෙදා ගන්න තරම් අපි සහෝදරකමක් තියෙන එක නම් ස්තුති කළ ඉවර කරන්න. මොකද මේවා අපි සාමාන්‍යයෙන් කවදාකවත් හදා බෙදා ගන්න දේවල් නෙවෙයි. අපේ ලේ දෑයෝකවත් හදා ගන්න. මම භාවනා කරන්න ගියාම පුදුමාකාර ඇතුළන්තයක් අපිට පේන්න පටන් අර ගන්නවා ඒක දකින්න පටන් ගන්නවා ඒ නිසා දැන් ලෝකයේ අවුරුදු 26කටත් 7කටත් ඇති වැඩි near death experience කියලා වෙනම මේ ප්‍රදේශයක හොයන්න පටන් ගන්න තියෙනවා ඒ හොයන්න පටන් අරගත්තාම මේ මරණ මොහොතේදී කිසිම භාවනාවක් නොකරවෝ කිසිම ආගමික හැකියාවක් නැති කෙනෙකුට මහ පුදුමාකාර මේ ශරීරයෙන් වෙන් වෙච්ච ගමන් ඒකට කියන්නේ ආලෝක බින්ගයක් කරා එහා පැත්තට ගියාම සම්පූර්ණම වෙනස් ලෝකයක් අත්දකින්න ලැබෙනවා කිසිම තරගයක් නැහැ ඒකේ ඒක පුදුමාකාර මේ පිරිච්ච ගතියක් තියෙන්නේ ඉතින් සමහර යම් හේතු නිසා අපව අර බින්ගේ දිගේ අපව වෙලා මේ කයට එනවා හැබැයි ගියේ එකෙන් අපව එන්න වෙච්ච එක ගැන කංගාට ප්‍රකාශ කරනවා නමුත් ඒගොල්ලෝ කරුණු තුනකින් සමාන වෙනවා ඒ මේ අත්දකලා ආපු කෙනා ඊට පස්සේ කවදාක ප්‍රාණියෙකුට තරහ කරන්නේ හානි කරන්නේ හැම ප්‍රාණියෙකුටම අගේ කරන්න පටන් දෙක තමන්න කවදාවත් කාලකන්‍යා කියලා කියන්නේ තමන් එහෙම එහෙම කාලකන්නිකමක් නැහැ මේකේ පුදුම පිනක් තියෙන ඇතුලේ ඒක තේරෙන්නේ වගේ අබැක්ති වෙලාවට මිසක් ක්‍රමේ නෑ දෑ වට කරගෙන අයහති ජීන වෙලාවේ නෙවෙයි තුන්වෙනි එක කොච්චර වයසට ගියත් අලුත් ශිල්ප ඉගෙන ගන්න අලුත් භාෂා ඉගෙන ගන්න කම්මැලි වෙන්නේ හැම වෙලාවෙම අලුත් ගතියක් තියෙනවා ඒක නිසා අර වෙච්ච එකනේ කියලා කියනවා born to be free කියලා පොත. මම මේ පිටිලා තියෙන්නේ මම නිදහස් වෙන්නයි නිවන් ලැබලා ඉන්නේ දන්නේ දැනගන්නේ සියලු බලාපොරොත්තු ඇතුළු වෙලා. යම්ම බලාපොරොත්තු තියෙනවනේ නිවෙන්නේ නැහැ. ඒ නිසා මේ බලාපොරොත්තු සුගීව සිට වෙන අකටදැපේකදී ඉතින් අපි මේ අකටදැප වලට බය තාක්කල් අපිට අඩු ගානේ බෝයි ස්කවුට් කෙනෙක් වෙන්නවත් බෑ. ගර්ල් ගයිඩ් කෙනෙක් වෙන්නවත් බෑ. භික්ෂුවක් වෙන්නවත් බෑ. යෝගාවචරයක් වෙන්නවත් බෑ. ඉතින් අපි ටික ටික ටික ටික ටික මුණ දෙමින් ඒ සියල්ලකෙම අතහැරලා ඉස්සලා කෙනෙක් කිව්වා වගේ විඥානට අතීතයක් නෑ අනාගතයක් නෑ වර්තමානයක් නැත්තම් ඒක තියෙනවා අපපතිත්‍ිත විඥානය කියලා. ඒ නැත්තම් අනිදස්සන විඥානය කියලා. ඉතින් බුදුජානනාංශ කියන අපි මුළු ජීවිතේම කරන්නේ විඥානයට කෑම වල දෙන එකයි ආහාර වල දෙන එකයි. විඥානය කරන හරියක් කරනකට වින කරනවා. කවුරුත් වෙන කෙනෙක් නෑ. ඒ නිසා නේවිත නවුරන් ඔබේ මන්ත්‍රය කියලා ඒ බාහ්‍ය තාපසයට කියනවා මගේ හිත රූපෙත් නැහැ, ඇහෙත් නැහැ, ඒ දෙක අතරමැදත් නැහැ. ඒ සේවත්ව දුක්ඛස්ස. ඒමයි දුකේ කෙලව. රූපය ඇල්ලුවොත් ඇහැ ඇල්ලුවොත් විඥානය එතන මුල් බැසගෙන පුනබ්බව අභිනිබ්බති කියලා අලුතෙන් භවයක් ඇති වෙනවා. ඒ කිසි කිසි තැනක අල්ලන්න බැරි තරම් අදහාගෙන තේරුම් අරගෙන ඒක අල්ලන එක තමයි මේ අද්වෛත වේදාන්තය කියලා කියන්නේ. වන්නස් කියලා දැන් ඒක විශාල පැතිරෙන්න පටන් ගන්නවා තියෙනවා. සර්වඥාන්සේ අන්ත දෙකයි මැදයි ඔක්කොම තරයි. ඒගොල්ල අන්ත දෙක අතරලා මැද අල්ලගෙන අනිත් වැඩි ලස්සන කතාවක් කියනවා. ඒ අල්ලගන්න එක ආත්මශීලී. ඒක සර්වඥාන් දෙවියන් වහන්සේ. එයා තමයි මේක කරන්නේ. ඉතින් අද අපේ බෞද්ධ කර්මස්ථානාචාරුන්ට ඒක තේරෙන්නේ නැතුව මේක ලස්සන ආලවට්ටම් ගන්න හදනවා. ඒ දෙක අතහැර ගන්න මැදට ආවෙන්න ඉපද ඒක තමයි ඉස්සෙල්ලා ප්‍රශ්නේ අහලා තියෙන්නේ සාංශ මේ විදිහට මුලක් නැතුව මැදක් නැතුව අගත් අතහැරියට පස්සේ විඥාණයට ළඟ ගන්න තැනක් නැහැ. ප්‍රතිෂ්ඨාවක් නැති කරනවා. ඉතින් අපි වෙන කෙනෙකුගේ විඥානය ප්‍රතිස්ථාප නැති කරන්න කිව්වොත් ඒ මනුස්සයා මැරුවයි කියලා චෝදනාවක් කරනවා. මගේ විඥාණයට පිහින් අරගෙන බැලුවත් ඒත් හරියන්නේ නැහැ. ඒ නිසා විඥානය අල්ලන රූප වේදනා සංඥා සංකාර ක්‍රමයෙන් ගෙවෙන්න අරින්න ගෙවෙනකොට විඥානයේ පදනම් ගිරහිත වෙන බව දකිනකොට තමයි ඔය ආසාත්මික ලෙඩ මානසික අසහන කායික රෝගේ ඉන්න පටන් අරගන්න නමුත් ඒක හරහා යන්න පුළුවන් විඳින්න පුළුවන් දෙයක් ඇතුළේ තියෙනවා ඒක තමයි going against the grain කියලා කියන්නේ අපි ප්‍රතිශෝතගාමි කියලා කියන්නේ ලෝකයේ ඔක්කොම විඥානේ පොකර කරන්න හදනවා විඥානයේට ආහාර හොයනවා විඥානයේට පුරදානවා යෝගාවචර ක්‍රයෙන් කාටත් තොරින් විඥානයේ තියෙන ප්‍රතිෂ්ඨාව නැති. ඒක කොහොමද කරන්න කියලා හොත් කියන්න තියෙන්නේ නිකන් ඉඳිල්ලෙන් තමයි කරන්නේ. මොනවා කෙරුවත් විඥානයේ කොට. ඒ නිසා යමක් නොකර සිටීම සබපාගතා කරන කරා තමයි යන්නේ. ඒක සඳහා කරන පරිශ්‍රණයේ ආවේ පරිශ්‍රණය. ඒක නැත්තම් සුභ සම්පත්‍ය ප්‍රයෝජන ගැනීමක්. ඒ සඳහා අපි දෙන්නෙක්ගේ වෙනසක් නෑ. අපිට සමාන පිනක් තියෙනවා, සමාන හැකියාවක් තියෙනවා. කරන්න ඕනේ කෝ දන්නවනම් කරන්න පුළුවන්. අපි මේ කාගෙන්දෝ ඉල්ලගෙන හිටියා. බුදුහාමුදුරු ගාඩ දෙල්ල ඉතින්. කතරගම දෙයියෝ ගාඩ දෙල්ල ඉතින්. සමන් දෙයියෝ ගාඩ ඉල්ලන. ඉල්ලන තාක්කල් අපේ ඇතුලේ හැකියාව ඉන්නේ. මේ විදිහට දත් කටපල කණ්ඩත් බෑ. මම මේ අන්තිම උත්සව ගන්න හදන්නේ කියලා හිතලා කරන්නත් බෑ. ඒ කොයි වෙලාවෙද එන්නේ එන වෙලාවට ලෑස්ති වෙනවා කියන එක එක එක කෙනෙකුට තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි. මේක තමයි අවසන් ප්‍රශ්නේ මේක තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා හොඳින් ගන්තුනිමි. දැන් කාලේ මරණයේ අවස්ථාවේ පිරිත් දැමීම සහ පින්පොත කියවීම වැනි ක්‍රියා අවශ්‍යද? නැත්නම් බව කරුණාවෙන් වටහා දෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මැරෙන වෙලාවේ කවුරුත් නැත්තනකට යන්න. එච්චරයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ කවුරු හිටියත් නැහැ නිකන් හදනවා. ඉතින් ඉන්න ඔක්කොමලා යමයෝ තමයි. අර අපායින කට්ටිය එනවා උඩට එනවා. ඇයිද කරන්න තියෙන හැටි කියලා ඒත් ලෙඩමලා කියලා කියන්නේ. හැබැයි ලියන්න ඕනේම නෙමෙයි අපායට කියලා කරන්න දෙයක් නැහැ. ඒක කරලා ඉවර තියෙන කියලා කිව්වනම් හොඳයි කියලා ටයිම්ස් මගේ දෙන්නේ කියලා. එනිසා ඒ හාමුදුරුවෝ කෙනෙක් කියලා දුන්නා මම මැරෙනකොට ඒ ගල්ලෙනුක ගිහිල්ලා දාන්න කිසි කෙනෙක් මතකින් දකින්න බැරි දේවා මොකද කිසි කෙනෙකුට බෑ මේ මිනිස්සු බයෙන් මරන ඉතින් මේ මිනිස්සු ඒකවලට ඕන දෙකෝ ඒක නිසා කවුරුත් නැතනක බැරෙන්න හම්බ වෙනවා නම් නන්නාතුන් තැනක නන්නාතුන්නා වගේ මුලගියක් ලියන මැනවි මා බලපත සෝවන් පුතේ එමුනේ කියන දේ දන්නා දුන්න තැනකල මෙරට ලැබෙනවා ලොකු දෙයක්. කරන වෙලාවේදී දුක්කින් ඔබ දන්න දොමකින් කියලා සිත්නි වලින් යන්න තියනවා නම් සිත්නි නෙවෙයි කොහෙවත් නැතුව නොදැන දැන කරලා මැරෙන්න හම්බෙනවා නම් ඒක හරි හරිම සෞන්දර්ය සුන්දරාත්මක මොනවද ඉතින් හිතියොත් අනික් කට්ටිය මැරෙන්න බය කට්ටිය ඇවිල්ලා එක එක එක එක දේවල් කරනවා අපේ ධම්මසෙන්සුනේ තාමතෝ ඉන්නකොට කිව්වා මේ මනුස්සයා ගමේ ජීවත් වෙනකොට බල්ලෙකුටත් උඹ කියන්නේ කියලා. ඉතාමත් දුමාකාර හැදිච්ච එක ඊට උසකලු මරණ වෙලාවේදී මම කල්ලතුඹලට කියන්න මට කරදර කරන්න එපා කියලා. ඉතින් හොඳ දරුවෝ හැදුවාට ඉතින් දරුවෝ අන්තිමට යා කියලා තියෙනවා දැන් ඉතින් අවසාන වෙලාව මොකුත් කරන්න එපා කියලා. එතකොට එක්කෙනෙක් කියලා වෙත මාත් එක්ක අර ගන්න වෙලාව කතාවක් හදලා ඉරානුවත් දාලා මට අරලා. කතා එක වක්කමට මුළු ජීවිතේ කියපු නැති චිත්ත ගුණ වර්ග දෙකක් කියලා මැරෙන්නේ. ඉවෙන කවදාකවත් බල්ලෙකුටවත් උඹ කියන්නේ නැති මනුස්සයා. මිනිස්සු කියලා ඉරානුවත් දාලා මට අරලා. ඒක ඉතින් අපහායට කියනකොට ඔය ටෙඩි වෙන දේ බලාපොරොත්තු වෙන්න බෑ. ඔය ටික හොඳයි. ඇත්තටම අපාය හොඳම වෙට වැඩි. මොකද මේ බයෙන් ජීවත් වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න ගියාම මේ මිනිස්සු ඔක්කොම කල්පනා කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන බය තමයි අදට ප්‍රොජෙක්ට් කරන්නේ. ඒක නිසා සර්වචනාංශිකේ මරණේ ඒ මරපය අත්දැකීමේ ඉස්සලම ලියලා තියෙනවා. බුදුජානක පිරුණා පානකට වෙච්ච සංසිද්ධි ටික සේරම ලියලා තියෙනවා. අපිට එහෙම කරන්න බැරි මොකද? අපිට තාම ජීවිතේ සහ කායයේ තියෙන ආශාව නිසා එහෙම නැත්නම් මේ වට කරගෙන පිළිස් නිසා විශ්ව බාහිර වෙන්න දෙන්නේ. ඒ අතින් මේ තිරිසන් ලෝකේ එහෙම ප්‍රශ්නයක් නෑ පොඩි එකා මැරෙන්නේ ලෝකේ වගේ හක්කේ. පන්න පිටින් කන. මේකේ නෑ මේකේ එහෙම නැති වුණාට අර මරණ වෙලාවේදී අපි දැන් ඔය තියෙන යුත දේශියා එහෙම නැත්නම් ඔය මැෂින් එකට දාන එක එහෙම නැත්නම් ඒ තියෙන සෙල්ලම් ටික දිහා බලනකොට මානව ඉතිහාසයේ කවදාකවත් නැති ප්‍රශ්න රාශියක් ඇති කරලා තියෙනවා මේ වෛද්‍ය විද්‍යාව විසින්. හිතා ගන්න බැරි ප්‍රශ්න රාශිය. ඒක පිටිපස්සේ හැම එකක් පිටිපස්සෙම ඩොලර්ස් තියෙනවා. හැම එකක් පිටිපස්සෙම ඩොලර්ස් තියෙනවා. අපිට පේන්නේ මේව නෙමෙයි මේ අපි ගැන ලොකු පරීක්ෂණ කරගෙන මේගොල්ලෝ මෙඩිකල් රිසර්ච් කරනවා කියන්නේ. මොනම දෙයක් අත්තත් නැහැ. මරණ එක උරකණ එක හරිම ලේසි. ඒ දවස්වල ලන්දේසි කාර්යාලවල තියෙන මරාල බද්ද කියන එක. මිනිහෙක් මිනිහෙක් මැරුණොත් ඔගේ ගෝතලෙන් තුනින් එකක් කාණ්ඩුවට දෙනවා. දැන් තියෙන වෛද්‍ය විද්‍යාවත් මරාලා ගත්තත් ලෙඩ වෙනකම් බලන්න. මරණකම් බලනවා ඒකෙන් යක්කට යම්බුන. ඒක නිසා කියන්න තියෙන්නේ මැරෙන වෙලාවේ කාටවත් කියන්න නැතුව හැංගිලා මැරෙන්න තියෙනවනම් සෝ ඒකට හැබැයි මම පුංචි කාලේ මගේ අදහසක් තිබුණා මේ ඇවිදි වුණොත් එන එකක් නැහැ කියලා කවුරුත් අත කියන්නේ. මොකද අපි පොඩි අයියා මම ඇඳි එකට පුටියන්නේ ඌ රැයට මට ගහනවා. බලලා කියනවා මැරුණාට පස්සේ මිනිහක් ඛණ්ඩයක් වෙනවා. ඉර ඉර කනවා. ඉතින් මට හිතුණා මරණයට පස්සේ දින වදිනේ. ඉතින් ඒක දැසක් කට්ටි පිංගමට ඇල කොටිය කිව්වා මේ මරණයට පස්සේ මේ මිනිහ ඉතුරුනේ මුච්චක. ඒ නිසා යක්කුණ කන්න බෑ. එදා හිතනවා ඇවිදින්න ඕනේ. ඒ පිටුවට පස්සේ යක්කුණ කන්න කන්න දෙයක් නෑ. ඊටත් දෙයක් තියෙනවා පැත්තකට ලා අවුරුද්ද තියලා ආව ගන්න. මැරෙන්න තියනවා නම් ඔයගොල්ලෝ කවුරු හරි ඊමේල් එකකට පහර ගන්නවනම් කරේ ඉන්න දෙයිද? ටෙලිෆෝන් නම්බර් එක දාන්නවනම් දෙයිද ඊමේල් එක? මොකද ඕගොල්ලන්ගේ තුකන් ඉස්ත කරන්න තියෙනවා. ඉතින් ඒක ලියලා තියෙනවා අර මිලරේ පාගේ අමාවතුර කියලා පොතක් මම ඒක අරගෙන හරියට බෙදලා දෙනවා. ඒක ලියලා තියෙනවා මේ මරණය කියන එක ගැන මේ ටිබෙටන් යෝගී කෙනෙක් විස්තරයක් කියලා තියෙනවා. ඒකයි තව පොතක් තියෙනවා මේ ව්‍යාධයරිස්න ડોක්ටර් කියලා. ඒකේ වෙදකම් ඔක්කොම ලියලා අන්තිමටම ලියලා තියෙනවා මැරෙන්න යනවනේ මනසට මැරෙන්න දෙන්නේ විශාල සාන්තියක් ඒ මනුස්සයාට කියලා. ආයෙ ගොඩ දාන්න එපා ගොඩ දැම්මට පස්සේ ආයෙ මැරෙන්න එපා. මොනවාරි කළා ගොඩ දැම්මොත් ආයෙ මැරෙන්න. ඒ නිසා යනාතේ අඬන්නකයි තියෙන්නේ. ඉතින් මේ දෙකම අච්චු ගහ ඒ මට බෑ අද්දකේ මට බෑ දෙක නේ ව්‍යාධයක්ෂ නොඩොක්ටර් කෙනෙක්ගේ අවධානය එකයි. මිලරේපා එකයි ඔය කමල් මහත්තයාගේ අපේ හිටපු සභාපතිතුමාගේ තාත්තගේ මලගෙදර දවසේ මිනිපිටි ගාව තියෙනවා. අමුතුම ලේකර දෙකක්. මේ මරණය ඉච්චර නටන දෙයක් නෑ. කොහොමද අපි වෙලා ඉවරයි. දෙකම හරිද? තිරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ අපේ මෙල්බර්න් සහ මම විශ්වවිද්‍යාලයෙන් එක යෝගීෙක් ඉන්නවා යෝගීව මෙල්බර්න් වලින් යෝගී කීප දෙනෙක් ඉන්නවා සමහර වෙලාවට උදේ පිටත් වුණා. ඉතින් අපි අවස් මේක අවස්ථාව කරගන්නවා විශේෂයෙන් මෙල්බර්න් සහ බ්‍රිස්බේන් යෝගීන්ගේ නියම් කිසි දෙයක් අපිට දැනුම් දෙන්න තියෙනවා නම් මේක අවස්ථාව කරගන්න මොකද අපි ඔබ සෑම මම හිතනවා පහ පහමාන පිටත් වෙන අදහස් කරන් ඉන්නවා. ඒකින්ද මේක අවස්ථාවක් කරගන්න ඒකට දැන් කාලයක් තියෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ සීලය දීර්ඝ කාලීනව දිගටම අපට ලබා ගන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි පිටින් ඇවිල්ලා මෙතෙන්ට මේ දවස් කීපෙ විතර ඇකොමඩේට් කරලා අපට කිසිම බාධාවකින් තොරව මේ කටයුතු කරගෙන යන්න ජයන්ත මහත්මයා සහ ඒ අනිකුත් සම්බන්ධ වෙච්ච පෙනෙන සහ නොපෙනෙන සියලුම දෙනාටම අපේ කෘතඥ පූර්කව අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා ඔබ සියලු දෙනාගේ සසර ගමන කෙටි කර ගැනීමට අපි ශ්‍රේෂ්ඨගත කුසලයන් අපෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා විශේෂ දෙයක් වෙන කියන දෙයක් ප්‍රබලව කරන්නේ මේ විතර රිට්‍රීට් එක ගත්තාම රිට්‍රීට් එක බොහෝම හොඳ මට්ටමේ පැවැත්ුණා මම රිට්‍රීට් කීප කරකට විචාරිත සහභාගී වෙලා තියෙනවා ඒක නිසා අපට අපේ කරව පිළිගන්න පුළුවන් සතුට වෙනවා. බොහොම සතුටින් දරවසන. සාදු සාදු සාදු. මෙල්බර්න් වලින් පැමිණි කෙනෙක් මට පෞද්ගලිකව පින්නනුවදනාවක් uh, වගේම uh, දෙයක් කිව්වා මම ඒක මට කියලා වැඩක් නැහැ ඔක්කොම මත් නැහැ කියන්නේ ඒක ප්‍රයෝජනෙදී කියලා මම ඒක සමාන වෙට කෙල්මර නූලක් තියෙනවා පැක්ටිස් මොකද කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ මේ රිට්‍රීට් එකට ඉතාමත් හොඳින් සහභාගී වුණා මගේ කකුලක ආබාධයක් ඇවිල්ලා මට අමාරු වුණාම හරියටම මට දොස්තර සහ අනිත් අය හරියට උදව් කරනවා ඇවිදීමට අපහසුකමක් තිබෙන නිසා වාහනයක් දීලා මට ඒ එමට යන්න අවස්ථාව දුන්නේ. මම ඒ ස්තුතිවන්ත වෙනවා මේ කමිටුව සඳහා. මම ස්තුති ස්වාමීන් වහන්සේට. සාදු සාදු සාදු. දැන් කැන්බරාවට තස්සන්න. ආන්දරණි මම මේ කැන්පරන් වල ඉඳලා මේ මම පළවෙනි රිට්‍රීට් එක මම හාමුදුරුවෝ දැකලත් නැහැ අහලා ටීවී එකේ ඒවත් දෙන්නත් ඉතින් මම හරි සතුටුයි රිට්‍රීට් එක ගැන මේකේ තියෙන පහසුකම් ඇත්තටම මට නම් හරිම හොඳටම මේ පහසුකම් සරසර තියෙනවා ජයන්තයි නාලුයි ප්‍රෝග්‍රෑම් එකත් හරිම හොඳයි සෑහෙන මගේ දිනුවක් කරගත්ත භාවනාව ගැන මම හරිම අර ඇලෝනස් කියන එක මම හරියට එන්ජොයි කරා. ඒකට මේක හරිම මම හිතුවේ නෑ කවදාකවත් මෙච්චර තනියම ඉඳලා ඒක Tamanට ඒ කියන්නේ විඳින්න පුළුවන් කියන එක ඒක මොකද මට වැඩි අනුභවත් නෑ. ඉතින් මේ හොඳට මම ඒක ඇලෝනස් කියන එක මම හොඳටම තේරුණා. සාදු සාදු සාදු. දැන් ඔබ ඉස්සෙල්ලා ප්‍රශ්න අසන්න අවසරයි හම්බුනේ නගරයක් නෑ නියෝජනය කරන්න බෑ හම්බෙන්නට ගන්න මට මහවතින් විදිහේ කරගන්න බැරි මොකට ඒ වුණාට ඔබ වහන්සේට අනේපාරයක් ඉන් සිද්ධ වෙනවා ඇත්තට මම දැනන් හිටියා ගිය අවුරුද්ද කලින් නෝට බ්‍රිස්බේන් විතරයි අවුරුද්ද කතා නීති කතා වහන්සේ වඩිනවා කියලා හැබැයි ගිය අවුරුද්දේ ඉඳලා ඊට කලින් අවුරුද්ද තමයි මම දැන්තය දැනගත්තේ 2016 ඉඳන් දැන් දැන් දැන් දැන් ප්‍රෙස්බේන් ආව මම දැක්කා කසකසාවක් තියෙන මටත් හිතුණා හරි වෙයි කියලා. හැබැයි මට හිතෙන ලබන අවුරුද්ද ඊට පස්සේ උපහාසය වැඩි වෙයි කියලා ඒක ගොඩක් මොහොත ඉන්නේ පොලක් විදියට කට්ටිය සහභාගී වෙනකොට ළමයි ටික තියෙනකොට දෙන්නේ ප්‍රතිපත්තට ගිහිලා ලැබෙන එක ගොඩක් උපවාසයක් උපවාසයට අනේක වාර පින් සිද්ධ වෙනවා අපි වෙනුවෙන් ගොඩක් ගන්න උපවාසයේ බොහොම කෙටි කාලයක් තුළ ගොඩක් දුර ඇවිදිනවා මම දැනගත්තා මේ හැන්ටනට උපවාසය එක දවසකට කල් කරන්න තියෙන මේ ක්‍රිස්මස් දවස්වලම කියන්නේ. ඒ ගැන අනිවාර්යයෙන් හින්දෙනවා. ඒ වගේම මේ සංවිධාන කටයුතු ගැන කියන්න බැරි තරම් සන්තෝෂයි. කොහොම වෙනවද කියලා අපිට හිතාගන්නත් බෑ. හැම දිනාගේම සහයෝගය පොඩි උදාහරණයක් කියනවා නම් රෙගිදර හදලා ගිනලා තියෙන වෙනම ලේබල් එකක් දාලා තියෙන අඹයි මේ ජූස් එකක්. ඒ වගේ පොඩි දෙයකින් උනත් අනුග්‍රහය දක්වන කෙනෙක් හිතාගන්න බෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම දෙන්නට තියෙන නිස්සෙට සාදු සාදු දැන් අපි එවනම් තුනමාට පරියන්කයක් සඳහා රැස් වෙනවා සමාන තුනමාට ධර්ම දේශනාව සඳහා